ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් පාසක මහතුරුත් සම්බන්ධ කරගෙන අපි සතිපතා චාරිත්‍රානුකූල පාතන ධර්මදේශනා වාරිතයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ ධර්මදේශන ආරම්භ කිරීම සඳහා සිද්ධ නාම සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඛතම් භනයේ සක්කාය දිට්ඨි හෝති ඉදා උසෝ විසාකං අස්සුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරි ධම්මෝ අකෝ විදෝ රූපං අත්තනෝ සමනපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං සමනුපස්සති තී මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් උපාසක මාතුරු ශීල දනාම මුගක් කාලවට අහලා පුරුදු වචන ටිකක් එහෙම නැත්නම් වෙන විදිහට කියනවා නම් සංකල්පයකුයි මේ අද චුල්ල වේදාල සූත්‍රය මුල් කරගෙන පවත්තන්ට දෙන මේ ඒ දේශනා මාලාවේ 6 වෙනි අංකයට මාතෘකාව වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. මෙතන ඉන්න බොහෝ දෙනා දන්න පරිදි මේ වේදාල සූත්‍රය නැත්නම් මේ වේදාල ධර්ම කොටස සරුවච්ච භාසිතයේ නවංග සත්තු ශාසනයේ ව්‍යාකරණ වේදාල්ල කියන ගැඹුරු අර්ථ අඩංගු ධර්ම වශයෙන් තමයි කවුරු පිළිගන්නේ. මේක බැලු බැලමට සරුවච්ච භාසිතයක් නොවුනට නොවුනට නොවෙන්න හේතුව මේක පවතින්නේ සරුවත්න ශ්‍රාවකයන් ශ්‍රාවික ශ්‍රාවක ශ්‍රාවිකාවන් දෙක අතරයි. නමුත් පස්සේ මේක සරුවත්නාංශයෙන් අනුමත වෙන නිසා ඒක සර්වඥ භාෂිතයක් විදිහට ගැනෙනවා. එතකොට මේ චුල වේදාල සූත්‍රයට පසුබිම සකස් වෙන්නේ විවාපත් යුවලක් වශයෙන් හිටපු ඒ ධම්මදින්නාවත් විසාඛාවත් දෙදෙනා ඊ타මත්ම කුලවන්ත ධනවන්ත රටේ හොඳ නමක් ඇතු හිටු පිළි දෙදෙනෙක් ඒ දෙදෙනාගේ මේ විසාඛෝපාසකතුමා ਸਰවචනාංශේ නිතර දැකීම නිසා ඒ ධර්මයස පහළ වෙනකොට එතුමා ආරණ්‍ය වාසී උපාසකව පූර්ණ ජීවිතය ගත කරන්නට සිත සකස් කර ගන්නවා. අනේ එතනදී එහෙම වීමට හේතු හොයන, එහෙම වීමට හේතු සාකච්ඡා කරන සාමාන්‍ය GestureDetector කැම මේසේ සාකච්ඡාවකදී ධම්මදින්නාවට අදහසක් එනවා මේ මේ ලෝකේ වෙනස් වෙනත් ජීවන රටාවක් තියෙනවා. මේ පබ්බජිත ප්‍රවෘජිත ජීවන රටාවක් තියෙනවා. ඒකට ඒ ඒ ජීවන රටාවේ උත්කෘෂ්ඨ අවස්ථාවට දැන් ඇවිල්ලා තිනවා සර්වචනාංශේ ලෝකේ පහළ වෙලා ඒ සංඝ ශාසනය ඇති කරලා තිනවා කියන. ඉතින් මේක පිළිබඳ හාංකාවිෂයක්වත් දන්නේ නැහැ. එදා ඒ කුස්සියම්ම කෙනෙක් විදිහට කැමේසිදී තමන්ගේ ස්වාම පුරුෂත් එක්ක සාකච්ඡා කරනකොට නමුත් අර ගිනාවු පින ඇතුලෙන් ගිනාවු විභවය නිසා පුණ්‍ය මහිමේ නිසා ඉතින් මෙතුමට පුළුවන් නම් ඇයි මට බැරි කියලා අදහසක් පහළ වුණා. ඒ නිසා දෙන්න දෙන්න මහල් එකතු වෙලා කතා කරලා දොරදන් දීලා වස්තු ඔක්කොම දන් දීලා පැවිදුණා. ඉතින් ඒකයි පසුබිම වෙලා තියෙන්නේ. කෙසේ නමුත් මේ උසාකෝපාසකතුමා දැනගත්තා මේ තරම් සරුවත්ඥ ආශ්‍රවාංශය ආශ්‍රය කරලා මෙච්චර අමාරුවෙන් Taman ඒ ආර්ය මාර්ගයේ මගක් දුරට ගමන් කරා සෝවාන් සකදාගාමී අනාගාමී තත්ත්වයටපත් වුණා. ඒ කිසිම ගැඹීරත්වයක් ඒකට තමන් මොන තරම් මේ ගෘහ ජීවිතය ගත කරද්දී කැප වෙලා අප වෙලා ගෙදර උන්දටවත් නොදැනෙන්න මේ කරගෙන ගිය දක්ෂකම මේ කරගෙන ගිය ශිල්පීය ඥානය කවදාකවත් ඔය හිතන තරම් පැනලා ගිහිල්ලා පැවිතුණාට ධම්මදින්නාවට නම් ගන්න බැරි වෙයි කියන හැඟීම තිබුණා කියලායි මම හිතන්නේ එහෙම කියන්න බෑ ඉතින් අනාගාමී කෙනෙකුට එහෙම පහළ වෙනවද කියන දාන්නේ නෑ. කොහොම නමුත් සමාජපත්තෙන් බලනකොට මේ සිද්ධිය පසුවෙම එහෙමයි පේන්නේ. එහෙම පුරුෂ පක්ෂය ස්ත්‍රී පක්ෂය විශේෂයි හැඳිමිටේ මොලේ කියලා කල්පනා කරාට ධම්මදින්නාව කෑමේ සිටි ස්වාම පුරුෂත් එක්ක හම්බ වෙලා කුසියම්ම කෙනෙක් විදියට මේ පැවිද්ද ගැන කල්පනා කරාට ඒ කරුණේ දිචිතාලෙට ධම්මදින්නාව පැවිදිලා බොහෝම දුර පළාතකට ගියා තනියම ඒ සම්බන්ධතා සියල්ලකම දුරින් දුරවන් වෙලා තමන්ගේ ඒ සමධර්ම සම්පූර්ණ කරගන්න. ඉතින් විසාකතුමා කොහොම හිතුවත් ලෝකයා ස්ත්‍රිපක්ෂ ගැන කොහොම හිතුවත් ධම්මදින්නාව පැන්න පිම්ම විසාකතුමා වගේ මග නතරුණා කෙලින්ම අරහත් වෙටපත් වුණා. අඤ්‍ය භාවය දක්වම ගමන් කරා. ගමන් කරාට පස්සේ ඒ තමන් මේ ආපු ගමන පිළිබඳ විශාල ගරු භක්තියක් ගුරු භක්තියක් ඒ වගේම මුදිතාවක් පහළ වෙලා නැවත ඒ තේතනාරාමයේ ආශ්‍රයට පැමිණියා සරුවච්චන් වහන්සේට තමන්ගේ අඤ්ඤ භාව ප්‍රකාශ කරන්න. ඉතින් අඤ්ඤ භාව ප්‍රකාශ කරන වෙලාවෙදිත් ඒක මට පේන්නේ ළඟ ඉඳලා නැහැ කවුරක්වත් සරුවච්චන්ස්ට ඇවිල්ලා යමක් සඳහා ස්වාමීන් වහන්සේම ගිහිය අතෑරියාන යමක් සඳහා මම මේ කහවත පෙරෙව්වනම් ඒක සම්පූර්ණ කරා පර බිම දැබුවා Brahmacharya විසුවා මම අඤ්ඤා භාවය ප්‍රකාශ සාක්ෂාත් කරා කිව්වා. කියලා ගිහිල්ලා ඒ ආපු වෙලාවෙම ඒ සවැත්තු රාශියේ ඉන්නකොට විශාකතුමාගේ අර පරණ මම අර කලින් කියාපු මට හිතිච්ච ඒ තකේ නිසා කල්පනා වුණා පැනගෙන ගියාට මොකද දැන් ආයෙ අවිල්ල ඉන්නවා. ඉතින් අනේ පරණ ගෑණිනේ නැත්තම් පුරාණ දූතිකාව කියලා පොතේ සඳහන් කරා. ඒ නිසා ගිහිල්ලා බලන්න ඕනේ මෙයා ඒ විශාල කැපකිරීමක් කරලා මේ පැවි කරව පැවිද්දේ පළප්‍රයෝජනක් තියනවාද කියලා. ඊළ කියාට පස්සේ දැන් සමාජ තත්ත්ව වෙනස් ධම්මචින්නාව තිරණියක් ප්‍රවෘත්ති උපසම්පදා ලැබ කෙනෙක් විසාක කියන උපාසකේ. ආරි විවරයෙන් බannකොට ධම්මචින්නාව රහතන් වහන්සේ නමක් රහත්මේනින් වහන්සේ නමක් විසාකතුමා අනාගාමි කෙනෙක්. නමුත් මේ ප්‍රශ්න ඇහිල්ලේදී පේන්න තියෙනවා මේ ධම්මචින්නාවකේ මේ අලුත් తত্ত্বය විසාකතුමාට ප්‍රමාණ කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා නමුත් එහෙම කෙනහිලි බසක් කිව්වේ නෑ. එහෙම නැත්නම් අතපල්ලේ දාලා කතා කරේ නෑ. මේ ගඟට තල්ලු කරා. දහම් ගඟට තල්ලු කරලා බැලුවා ගැඹුරදී පීනන්න පුළුවන්ද කියලා. පරීක්ෂණයට ලක් කරා. ඒ ලක් කරනකොට අහපු ප්‍රශ්න ටික තමයි මේ චුල්ල වේදාල සූත්‍රයේ කතා සාධීරේ තියෙන්නේ. මම මේ මතක් කරේ ඒකට හැමදාම වගේ අපි කරන විදිහේ පොඩි පසුබිම ඉතිහාසයේ මතක් කරගනින්න නැත්නම් නිදානය ශීපත් කර ගැනීම. ඉතින් ගිය පාර අපි ඉදිරිපත් කළේ විශාකතුමා අහනවා ධම්මතින්නාගෙන් මේ පංචස්කන්ධයේමද පංච උපාදානස්කන්ධය වෙන්නේ එහෙම නැත්නම් පංචස්කන්ධයෙන් පිට දෙයක්ද උපාදානස්කන්ධ වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා ඒක කේල් ගෙඩියක් පෙන්නලා මේ ගෙඩියද මේකද කන්නේ කියලා අහනවා වගේ. එතකොට විසාකා ධම්මදින්නා කියන්නේ අපේ පොත් ඇරලයි කන්නේ කියලා. ඕකම තමයි හැබැයි පොත් ඇරලයි කන්නේ කියනවා වගේ හරියට උපාදාන සහ උපාදානස්කන්ධ අතර ඒ පවතිනා වූ විනසසියුම් අර්ථ ભેදය සඳහන් කරලා කියනවා ඒ උපාදානයන් කෙරෙහි ඇති ඡන්දය ප්‍රේමය තමයි තමන්ගේ සංසාර බැම්ම දිගට දික් කරලා සංස්කාර වෙලා ඒ සංස්කාර නිසා අවිජ්ජාපච්ච සංඛාර වෙලා සංඛාර නිසා විඥානේ පහළ කරනවා. ඒ විඥාණය මේ සංස්කාරවල ප්‍රතිෂ්ඨාවක් ලබන තාක්කල් ඒ විඥානේ නාම රූප පහළ කරනවා. යම් දවසක උපාදාන තිබුණට උපාදානස්කන්ධයක් වුණාට ඒ උපාදානස්කන්ධ උපාදානස්කන්ධ වශයෙන් දැනගෙන ඒ વિશે ඡන්දේ ප්‍රේමය ඇති කර ගැනීම තමයි මෝඩකම කියලා කියන්නේ. ඒ නිසා ඡන්දයක් ප්‍රේමයක් ඇති කර නොගෙන මේ උපාදානස්කන්ධ Taman තුල පහළුණත් ඒවා හඳුනා නොගෙන මම නොකිය මගේ නොකිය මගේ ආත්මේ නොකිය සිටීමෙන් මේ උපාදානස්කන්ධ සංස්කාර නොවි විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නොදී විඥාණය අසරණ කරනවා. අපතිත්‍ිත විඥානය බවටපත් කරන්න පුළුවන්. එහෙමපත් කරනවා කියන්නේ සියුම් අර්ථ ભેදය දැන එන්නනම් උපාදාන උපාදානස්කන්ධයක් වෙලාමයි අතාරින්නේ. උපාදාන උපාදානස්කන්ධයක් වෙන්න ඉස්සර වෙලා තැරිලක් කරන්න බෑ. නිසා උපාදානස්කන්ධයම තමයි උපාදාන ස්කන්ධ විඤ්ඤාණ පුරුද්දට ඒ උපාදාන කෙරෙහි මේ අල්ලව දාගන්න ගතියක් එනවා. අගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහරි එල්ලෙන්න වගේ. නමුත් එල්ලුණාට පස්සේ ඒ මේ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න මිසක්කා ඒක කරේ කියාගෙන මේක මමය මාගේ කියාගෙන ප්‍රේමයක් ඡන්දයක් මේකට පාර කරගත්තොත් ඒ මතින් විඥාන ප්‍රතිෂ්ඨාව ලැබෙනවා විඥාන ආහාරයක් ලැබෙනවා ඒ උපාදානස්කන්ධයට ඇති කරති ප්‍රේමේ නිසා අන්න එතෙන්දී ඒක සංස්කාර වෙනවා. මෙතන සංස්කාර නොකරගෙන උපාදානස්කන්ධ උපාදානස්කන්ධ මට්ටමින් නතර කරනවා කියන එක ගැඹුරුමයි. ඒක රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ උගුලක් කැටෙව්වට පස්සේ හැම කාපන් බිලියට අහුවෙන්නේ නැතුව උගුල ගස්ස ගන්න නැතුව එනිසා හැම නැති තැනක රසමස උලක් කවදාකවත් අපිට ලැබෙන්නේ නැහැ. මේ දාලා දෙන්නේ රසමස වල තමයි ඒක කන්න ඕනේ. මේක ඇතුලේ කොක්ක තියෙනවා කියලා දැනගන්න. කොක්ක කෙටිම්ම කොක්ක පිටිම්ම ගිලින කොඩම තමයි මේ බිලි වාමිනේ බිලි ගසයි. ගැස්සුවට පස්සේ මාළුවා ගොඩ ඊට පස්සේ තින් ආය නඩුනා. ඊට පස්සේ කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ කන්නේ යමක් මේ යම ඇතුලේ අනිවාර්යයෙන්ම බිලියක් තියෙනවා. මම ඒකට ප්‍රේම කරන්නේ නැහැ. ඒක ප්‍රේම කරන්න බෑ. ඒක තාම භයානක දෙයක්. දැක්කනම් ඒක දන්නවනම් මේ මහමුදේ කොහෙද මේ වගේ රසමසවලු කියලා බය වෙලා ගිහිල්ලා කරන්නත් බෑ. කනකොට gediy පිටින් ගිහිල්ලත් බෑ. අනේ ඒකයි මේ මේ ධර්මයේ තියෙන ගැඹීරත්වය. උපාදාන දුරීම දුරු කරාට අපිට කවදාකවත් ගොඩ වෙන්න හම්බ වෙන්නේ නෑ. උපාදාන ස්කන්ධයක් වඩපත් උනාට ඒකේ දෝෂෙකුත් නෑ. නමුත් ඒකෙදි යම් ප්‍රමාණයට සංස්කාර වෙලා ඒ සංස්කාර උනාට පස්සේ මේ සංස්කාර વિશેයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බැදී ගත්තොත් ආයතනයේදී අමතර ලාභයක් ලබන විඥාණය සුපතිත්ිත භාවය අන්නේ සුපතිත්ිත භාවය මත ඉතින් පුනර්භවයක් ඇති කරනවා. අද ඒගේ පාරකේ ඒ පසුවින් චිත්‍රයත් එක්ක අද මේ විශාක උපාසකතුමා ධම්මදින්න මෙනින්නාසයෙන් තෙලින්නාසින් ආනවා ඛතම්පනයියේ සක්කාය දිට්ඨි හෝති දැන් මේ දෘෂ්ටි ඇතිවීම සක්කාය දිට්ඨිය පහළ වීම කෙසේනම් වන්නේද? නැත්නම් සක්කාය දිට්ඨිය වෙන්නේ කොහොමද කියලා. ඒ උත්තරය ඊට ප්‍රශ්න ප්‍රශ්න කියලා කියන්නේ සක්කාය දිට්ඨිය නම් සංයෝජන ධර්ම පහළ වීමේ ප්‍රශ්නය ඊට පස්සේ ඒකට පිළිතුරු දුන්නාට පස්සේ යටින් සඳහන් කරලා තියෙනවා කතම්පනයේ සක්කාය දිට්ඨි නොහෝති කියලා. මේ සක්කාය දිට්ඨිය වෙන්න මේ පාතාවරණ තිබුණාට ඒක ගබ්සා කරන්නේ කොහොමද? වඳ කරගන්නේ කොහොමද? ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය තියෙන වාතාවරණයේදී නොවන විදියට වැඩ කරන්නේ කොහොමද? ඒකේ හැම කාලා උගුල ගස්ස ගන්න නැතුව ඉන්නේ කොහොමද කියන අර ප්‍රශ්නේම තමයි ඒක විදියට බලනවා මේ සක්කාය උපාදානයේ සඳහා ඇති වෙලා ඒ උපාදානස්කන්ධය සක්කාය දිට්ඨියක් වශයෙන් ගන්න ඒක කරපින්නකට ජීවත් වීමෙන් සංසාරෙට බැඳෙන හැටි ඒක සක්කායදිට වෙන හැටි නොවෙන හැටි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකෙදී පළවෙනි කොටයේ තියෙන්නේ සක්කායදිට්ඨිය ඇති වෙන හැටි. ඒක මේ උපාදානස්කන්ධ වශයෙන් ගත්තේ පංච උපාදානස්කන්ධ නම් වශයෙන් කියනවා නම් මේ විස්තරය දැනගැනීම පිණිස රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා මේක බෙදන්නේ මේ නාම රූපේ තමයි. මේ නාම රූපය රූප කොටහ තේරෙනවයි කියලා හිතලා නාම කොටස විස්තර කිරීම සඳහා කරන මේ විග්‍රහයට තමයි මේ පස් ආකාරයට බෙදන්නේ. යම් කිසි කෙනෙකුට නාම කොටස තේරෙනවා රූප කොටස තේරෙන්නේ නැහැ කියලා කොටහක් ඉන්නවනම් ඒගොල්ලන්ට කියනකොට කියන්නේ මේ මේ මේ බෙදීමම තමයි නාම රූපම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන කියලා. එතකොට රූප කොටස හතරට කඩලා පෙන්නනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම විඥාන කියන තනි නමට දානවා. මෙතනදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම එකම රූප කොටස දානවා. ඊළඟට විඥාන කියලා බෙදපු එක වේදනා සංඥා සංකාර විඥාන කියලා බෙදපු. ඒ කියන්නේ සමහර විටක අපි පන්සිල් ගන්නකොට මුසාවාදා වේරමණී කියන ආජීවට්ටමක සීලය කඩනකොට ඒක මේ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාව මුසාවාද කියලා හතරට කඩනවා. මේ ඉදිරිපත් කරන ක්‍රම. අන්න ඒ විදිහට රූප කොටා තේරුම හොඳයි නැත්නම් ඒක තේරුම් ගන්න අමාරුව නෑ. නමුත් නාමස්කන්ධේ තේරුම් ගන්න අමාරු වෙන වගේ කියලා හිතන චරිත වලට දේශනා විලාසයේදී දක්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන බෙදුමයි. ඉතින් ඒකෙදී ධම්මදින්න තිරින්නාංශ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් අසුතවත් පුරුෂ ජනෙක ඒ කියන්නේ අර ලෝකයේ පිළිබඳවත් ආධ්‍යාත්මය පිළිබඳවත් එහෙම නැත්නම් අනුන්ගේ සුභ සිද්ධියක් තමන්ගේ සුභ සිද්ධියක් පිළිබඳවත් දැනීමක් නැති නිකම්ම නිකං කටබඩ පුරවන જાති මිනිස්සේ අන්න එහෙම ඒ කියන්නේ සංසාර සත්වයේ කියලා ගත හැකි මිනිස්සේ ඒ මිනිස්යා අසුතවත් පුතඥේ බණක් අහලා නැහැ එහෙම කරලා නැහැ ඒ වගේම විතරක් නෙවෙයි ආර්යාණං අදස්සාවි මේ ලෝකයේ කලාතුරකින් පෙරපින් කරපු ඇස්තිකට හම්බ වෙන ආර්යයන් වහන්සේ නමක් දැකලා නැහැ. ඒ කියන්නේ රූකඩේ දැකලා නැහැ කියන එක නෙමෙයි. ආර්යනාංශ කියන්නේ කවුද කියන එක කවදාකවත් වැලියෙන් මැණික වෙන් කරලා දාන්න නැතුව වගේ පුද්ගලයා දැක්කට මෙයාගේ තියෙන ගති කොහොමඩක්වත් අඳුරන්න බෑ. එකට ජීවත් වුණත් අඳුරන්න බෑ. පිටිපස්සෙන් ඇවිද්දත් අඳුරන්න බෑ. මොකද දකින්නේම කාම භෝගී පැත්ත, එහෙම නැත්නම් උපාදාන කරන පැත්ත, එහෙම නැත්නම් සක්කායජික ඇති කරන පැත්තමයි දකින්නේ. ඉතින් ඒකට අනිත් පැත්ත පේන්නේ නැහැ. ඒ නිසා ආර්යයන්න් අදස්සාවි. ආර්ය ධම්මේ අකෝවිද. ඒ නිසා ආර්යයන් වහන්සේලා ආශ්‍රය කරලා ආර්යයන් වහන්සේලා ඒ ආර්යත්වයටපත් වෙන්න හෝ පත්‍විච ආර්යත්වයෙන් නොපිහි අභිවෘද්ධියක් අත කිරීම සඳහා ආර්ය ධර්ම වගේකට ප්‍රතිපදාවකට ධර්ම විනය කියලා මේකට කියනවා. ධර්ම විනයක් අනුවයි ගත කරන ජීවිතය හැම වෙලාවෙදීම හැකිතාක් දුරට ඒ ආගම ධර්මයේ අනුව ගත කරනවා ඒක නිසා අරිය ධම්මේ අරියාණං අදසාවි අරිය ධම්මේ අකෝවිදෝ ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා මේ මේ ජීවන රටාව ගත කරන්න ඉසාන් ජගත මූල ධර්ම දනිනේ. කෝවිද කියලා කියන්නේ දක්ෂ කියන වචනේ අකෝවිදෝ කියලා කියන්නේ අදක්ෂයි. ආර්ය ධම්මේ අවිනීතෝ. ඒ නිසා යා උත්සාහයක් ගන්නෙ නෑ. මේ ආර්යයන් වහන්සේලාගේ පිට මාවත ප්‍රතිපදාව අනුගමනය කරන්න. හැබැයි ඒකට දොස් කියන්න නම් කොහොමඩක්වත් බෑ. ඒකෙත් හොඳට මතක තියාගන්න ඕනේ. උපාදාන වුණාට පස්සේ තමයි අවශ්‍ය නම් උපාදානේ භයානකම තේරුම් ගන්න උපාදාන නොකර ඉන්න පුළුවන්. උපාදාන කරගන්නට උපාදානයේ වශයෙන් දැක්කේ නැත්නම් ඉතින් ඒක කවදාකවත් ඒ පුදුලට උපාදානයේ ගැළවුමක් නැහැ. ඒ වගේ තමයි අපි මොන පෙර කරපිනක නිසා හෝ අපි සත්පුරුෂ කොටකට හෝ අසත්පුරුෂ කොටකට ගියාම ඒ සත්පුරුෂය අසත්පුරුෂය දන්නේත් නැහැ. සත්පුරුෂයා පාවිච්චි කරන සත්පුරුෂ ධර්ම තේරෙන්නෙත් නැහැ ඒ වගේම සත්පුරුෂයා කරන දේවල් කළ බලන්න ඕනෑ කියන කුසල ඡන්දයක් පහළ වෙලා ඩිංගිත්තක්වත් යනව හැසිරිලත් නැහැ. ඒ නිසා ඒක ਸਰවචනාංශයේ දේශනා කරනකොට නිතරම යන පද වැලක් තමයි අරියාණං අදස්සාවි හරි ධම්මයක් හොවිදෝ හරි ධම්මේ අවිනීතෝ. ඒකම වචන වශයෙන් බලනවා නම් විචිතාර්ථ සඳහා ප්‍රාශය සඳහා එහෙම නැත්නම් තවත් පැත්තකින් ප්‍රශ්නේ දැක්වීම සඳහා සප්පුරිසානං අදස්සාවි සප්පුරිසම්මයක් හෝ විදෝ සප්පුරිසම්මේ අවිනීතෝ කියලා කියලා තියෙනවා. ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ යම් මට්ටමකට ගිහිල්ලා ආපසු නොවෙනා විදියට කෙලෙස් බලමුලුවක් හදාගත්ත පිරිස. සප්පුරිස කොටසක් ඉන්නවා අසුතවත් පුතඥාන මේගොල්ලෝ අසු විරුතන් තියෙනවා. ඒ වගේම යම් ප්‍රමාණයකට ආර්යයන් වහන්සේලාගේ ධර්ම කොටස හදාarලා තියෙනවා ප්‍රමාණයක් ආංශික වශයෙන්. ඊට පස්සේ ඒ વિશે දැනට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි සාර්ථක දසාර්ථකද කියන්න බෑ. අන්න එවැනි සත්පුරුෂයෝ දැකලා නෑ මෙයා. මේ මේ අපි සඳහන් කරන බලාපොරොත්තු වෙන සාමාන්‍ය ඒ අසුතත්තුතජන දැකලා නැහැ. ඒ වගේම ඒ අත්තු කුමන ධර්මයක්ද අනුමත කරන්නේ අනුගමනය කරන්නේ කියලා මේ භාවිත මනසක් සඳහා එහෙම නැත්නම් ආධ්‍යාත්මය සඳහා ආගමානුකූල කටයුත්තක් සඳහා ගත කරන ක්‍රියාමාර්ගය දන්නේ නැහැ. දන්නේ නිසාම කවදාකවත් ඒ વિશે කර බැලුව පුරුද්දකුත් නැහැ. ඒ කියන්නේ අවිනීතයි. අන්න එවැනි ඝන අන්ධකාරයක පසු වෙන මනුස්සාත්ම භාවය ලැබුවත් ඝන අන්ධකාරයක පසු වෙන අවිජ්ජාන්ධකාරයේ පසු වෙන කෙනා මේ රූපස්කන්ධයේ વિશે හතරාකාරයක දික්ටි පහල කර ගන්නවා. රූපං අට්ඨනෝ සමනුපස්සති. මේ රූපය ආත්මය කරගන්න. එහෙම නැත්නම් රූපේ ආත්මය දෙක එකයි කියලා හිතා ගන්න. එහෙම නැත්නම් ඒ වගේ අදහසක් ඒ කාලේ මේ වනිගණ්ඨනාත පුත්තගේ ධර්මයේ තිබිලා තියෙනවා කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ කියලා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන වගේ වචන ටිකක් ඒකෙදි වැදගත්ම දේ කාය දණ්ඩයයි කියලා. ඊගාවට මැද තියෙන වචී දණ්ඩේ මනෝ දණ්ඩේ වැදගත් නැහැ කියලා. ඒ කියන්නේ හික්මවනවා නම් හැසිරෙනවා නම් අල්ලනවා නම් අල්ලන්න ඕනේ කාය දණ්ඩේ තමයි කියලා. සර්වචනාංශෙත් ඒ විදිහටම කාය කම වචී කර්ම මනෝ කර්ම කියලා සඳහන් කරලා සර්වචනයි සඳහන් කරා කවදාරි හැබෑ වෙනසක් වෙනවනම් වෙන්නේ මනෝ කර්ම පිළිල කර ගැනීමෙන් ඒ සඳහා පිටිය සකස් කිරීමක් තොරණක් ගැහිමක් පාරසුද්ධ කිරීමක් තමයි කාය කර්ම වචී කර්ම කියලා කියන්නේ නිසා කාය කර්ම ඔය කියන තරම්ම මූලම වැදගත්ම මූලිය වෙනස් කරන්නේ නැහැ කියලා රූප ධර්ම පිළිබඳව තිබිය යුතු තැන තිබ්බා. එතකොට ඒ නිකණ්ඨනාත පුත්තු කියලා කියන්නේ මේ අහිංසාව පිළිබඳව බොහොම තද බල විදිහට කතා කරපු හොඳ ශාස්ත්‍රඥ වංශේ නම. ඒ වගේම රජසප අතහැරලා ගිහිල්ලා ਸਰවචනංශ වගේම අභිනිෂ්ක්‍මණය කරපු කෙනෙක්. ඒ වගේම ඉන්දියාවේ දා පැවතිච්ච තද්ද බල මේ කුල ભેදයක් හැදුවා රජසප අතහැරලා. ඒ වගේම ස්ත්‍රීන්ට තියෙන අර්ධ ආත්මයක් කියන කතාව නැති කරලා ස්ත්‍රීන් පැවිද්දක් දීලා තියෙනවා. නමුත් අදහස් වශයෙන්, ditthi වශයෙන් බලනකොට මේ කාය කර්මය, කාය දණ්ඩය බොහෝම ශස්කල සලකලා තියෙනවා. මොකද මේ කය තමයි ආත්මය කියලා අරගෙන තියෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් භාවනා කරන වෙලාව පරියන්කේදී හෝ සක්මන් කරන වෙලාවේදී හෝ එහෙම නැත්නම් ඉදිනදා ජීවිතයේ පරි භාවනා මධ්‍යස්ථාක ඉන්නකොට හෝ එහෙනම් ගිහිගෙඩියක් ගිහිගේ ගේ ගත කරන ගිහියෙක් නම් ඉදිනදා තමන්ගේ ජීවිතය ගත කරනකොට හෝ කොච්චර අවස්ථාවක ඒ කය ආත්මික කර ගන්නවා. ඒ කාය සාක්ෂි දෙනවයි කියලා විනය කර්මෝලජි කටයුත්තක් කරනවා. මම කැමැතියි කියලා ඡන්දේ දීලා හරියන්නේ නැහැ. ගිහිල්ලා අත්පසේ වාඩි වෙලා ඉන්න ඕන. මිනිහා පෙනී හිටින්න ඕන. ඒක තමයි කාය සාක්ෂි. ඉතින් අර හොඳයි මම එන්නම් කැමැත්තක් මගේ තියෙනවා කරගන්න කියලා දෙන කැමැත්තට වඩා ලොකු අපකැපවීමක් තියෙනවා කාය සාක්ෂි. ඉතින් මේකම තමයි ඔය මුස්ලිම් ආගමේ දවසට පස්සරයක් විතර පල්ලියට ගිහිල්ලා එකිනෙකා උරින් උර ගැටේ ඉන්න ඕනේ. ආමි ප්ලැටුන් එකක් හදනකොට අතේ දුරින් අනික් කෙනා ඉන්නවා. මේක බුදුහාමරන්ගේ වචනේ හත්ත පාසේ තමයි මේ කතා කරන්නේ කොතන කියන්නේ. බුදුජානසත් කිව්වේ විනය කර්මයක් කරනකොට හත්ත පාසේ ඉන්නවා. කාය සාක්ෂි දෙන්න ඕන. ඒක පුංචි නෑ. ඒක ලොකුයි තමයි. මතක සීමිත වටිනාකමක් තියෙන සම්මුතිය සඳහා පමණයි. සම්මුතිය දිග නැත්නම් සම්මුතිය හරියන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවේ වුණත් ඡන්ද දෙනකොට අත උස්සපු ගාන මිසක්කා ටෙලිග්‍රෑම් එකක් යවුවටවත් පණිවිඩ කාර්යයක් යවුවටවත් කට වචනේ දුන්නට හරියන්නේ නැහැ. සම්මුතියක් ලබා ගන්න ඕනේ නම් ඒ සම්මුතිය සඳහා කාය සාක්ෂි අවශ්‍යයි. ඒක නිසා ඕ සාමාන්‍ය අර අසුතවත් පුතඥයා දන්නේ නැති කෙනා කියනවා මේ කාය සාක්ෂිය තමයි වැදගත්. ඒ නිසා කයෙන් පෙනී හිටිනවා නම් ඒක ආත්මය තමයි. දැන් දැන් එනකොට ටික ටික ටික ටික මෙවුවා එහෙම වෙලා Taman නැතුණට කමන්නේ ඩෙන්ටි කාඩ් එකත් එක්ක ලියුමක් කියලා අරපුවාම ඩෙන්ටි කාඩ් එකේ ෆොටෝ එක බලලා ඒ ෆොටෝ එක තියෙන්න ඕනේ ෆොටෝ එක බලලා නම්බරේ බලලා ලියලා තියෙන අසන බලලා ලියුමේ තඳහන් කරලා තියෙනවනේ අය කාය සාක්ෂිය පොඩ්ඩක් නියෝජනය වෙන්න ගන්නවා ඊට පස්සේ මේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වල එනකොට ඒ අය බැංකුවයි විතරක් දන්න නම්බරයක් විතරක් තියාගෙන ඒකෙන් අනන්‍යතාවයේ ඔප්පු කරනවා. එහෙම නැත්නම් ඇඟිලි සලකුණෙන් ගන්න. එනත ඇහි ඡායාවෙන් ගන්න. මේ සෑම දෙයකින්ම අපි අවසාන සම්මුතිය සහතික වෙන්න කාය සාක්ෂියක් අවශ්‍යයි. ඒ නිසා ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් අර වගේ ගැඹුරු ධර්මයක් ගැන හැඟීමක් නැති කෙනාට කායං අත්තනෝ නැත්නම් රූපං අත්තනෝ සමනුපස්සති. රූපේ ආත්මය දෙක එකයි කියලා සමාන කොටලා සලකනවා. ඒක උපමාවක් වශයෙන් අටුවාචාරින් වහන්සලා පෙන්නනවා. පහන් දැල්ලක් ඒ දැල්ල බලනකොට ඒ දැල්ලේ වර්ණයයි දැල්ලයි දෙකම එකයි. දැල්ල තියෙන හැම තැනම වර්ණේ තියෙනවා. නැත්නම් ඒ දිස්නේ ප්‍රභාවය ආభాසය. තියෙන නිසා පහන් දැල්ලයි වර්ණයයි දෙකම සමානයි කියලා. දැල්ල නැතුණා වර්ණ නැතුණා වර්ණ නැතුණා දැල්ල නැතුණ නිසා දැල්ලයි වර්ණය දෙකම සමානයි කියලා. ආ නේවා එකක් තමයි මේ රූපය ආත්මය දෙක එකයි කියලා සලකන එක මේක තමයි සාමාන්‍ය භෞතික වාදය කියලා කියන උච්ඡේද වාදයට පදනම සැකසෙන්නේ මෙන්න මේකෙදී තමයි. හැබැයි මේ රූපේ නැති වුණාට පස්සේ ආයේගේ ආත්මයක් පැවැත්මක් නැහැ. ඒ නිසා මරණයෙන් එහාට දෙයක් නැහැ. ඒ නිසා රූපේ අත්‍යයි කියලා ගන්න කෙනාට තියෙන මේ කියන સંદર્ભේ තේරුම් ගත්තා නම් එයා Taman කරන දේගෙන වග වෙන්නේ නැහැ. කර්මයක් සහ කර්මඵලයක් අදහන්නේ නැහැ. සදාචාරයක් වග කියන්නේ මේ දැන් මේ කය තියෙනවා එච්චර තමයි. ඒක මැරිලා ගියාට පස්සේ හෝ ඒක වෙන තැනකට ගියාට පස්සේ ඒ ගණන් ගන්න. නිසා ඒ ඇත්තෝ ඒ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේ කියෝ වගේ ණය වෙලා හරි කමක් නැහැ. සප වුණාට කමක් නැහැ. ඒක ගෙවන්න වෙන්නේ මට නෙමෙයි. වග වීමක් නැහැ. ඒ නිසා මේක උච්ඡේදවාදයට හේතු වෙනවා. මේක ਸਰවඥාන්සේ මුලින්ම අයින් කරපු ධර්මතාවයක් ඒ මොකද මේක තිරිසන් තත්ත්වයටපත් කරනවා උග්‍රව ගිහන්. ඉතින් අර මේිට වෙනස් දෙයක් තමයි මේ රූපේ විතරක්ම නෙමෙයි ඊට යටින් තියෙන ආත්මයක් තියෙනවා සදාචාරාත්මක වගකීමක් තියෙනවා කර්මශා කර්මඵලයේ තියෙනවා කල කල දේ ඵල ඵල දේ කියන කාරණාව එන්න නම් අඩු ගන්න කියන මේ අපි කියන්නේ මේ සක්කාය දිට්ඨියනේ. ඒ සක්කාය දිට්ඨි කියන දිට්ඨි ශේෂ්ඨයේ අඩුවෙන්ම ලන්සු අඩුවෙන්ම ලන්සුයේ තියෙන කම්මසකතා ඥාන සම්මාදිට්ඨියවත් එන්න නම් ඒ පුද්ගලයා තේරුම් අරගන්න ඕනේ. මේ ආත්ම කය විතරක් නෙවෙයි ආත්මයක් තියෙනවා. ඒ යතින් බලනකොට රූපේ ආත්මය කියලා හිතන එක සස්ත්‍වවාදයට වැටෙන නිසා අත්තේ පවතින්නේ කියන එක ගැනෙන නිසා මේ සංසන්දනාත්මකව බලන්න ඕනේ. රූපෙහි ආත්මයක් තියෙනවා මේ රූපේ ඉවරනට ආත්මය ඉවරයි කියලා ගත්තොත් ඇත්තට මේක උච්ඡේදවාදීට වැඩි නැත්නම් රූපය ඒව නැත්නම් ගන්න වෙන්නේ රූපයෙන් පරිබාහිර වූ ආත්මයක් තියෙනවා කියන්නේ. එතකොට ආත්මයට වෙනම පැවැත්මක් තියෙනවා ආදිවාදී ආදිවාසී සස්සතවාදයට වැඩෙනවා. ඉතින් මේක මේ මුළු ප්‍රශ්නේ ශීර්ෂයක් විසඳන්නේ ආංශිකව ඒ ඇති දුර්වලතාව පෙන්ලා දීලා තියෙනවා. මේ රූපයෙන් උපාදාන වෙන හැටි රූපය සංස්කාර වෙන හැටි ඒ නිසා රූපය පදනම් කරගෙන විඥාන ප්‍රතිෂ්ඨාව ලැබීමට හේතු වෙන අපි දැන හෝ නොදැන ඉබේම හෝ අසංස්කාරිකෝ සසංකාරිකෝ ක්‍රියාත්මක වෙන ගතියක් තියෙනවා රූපයයි ආත්මයයි දෙක එකයි ඒක මානසික විද්‍යාවનો බලනකොට ළමයෙකුට ළමා වියේ ඉඳලා ඒ මට්ටමට එන්න මේ මමයා කියලා කියන්නේ මේ හැමෙන් පරිවර්තන පිරිකේ කරන මේ පරිච්ඡේද කරන ලද ඇතුලේ කොටස විතරයි කියලා තේරුම් ගන්නට අවුරුදු 6ක් යනවායි කියලා කියනවා. අවුරුදු 6ක් යනකම් එයා අම්මයි තමයි අතර වෙනසක් හඳුනන්නේ නැහැ. මේ අත් දෙක දෙකක් කියලා එකක් කියලාද දන්නේ නැහැ. ලං වෙනවා ඈත් වෙනවා කියන එක දන්නේ නිසා ඒ තාක්කල් අපි 6 4 තේරෙන්නේ නැති වයස කියලා කියනවා. ඒ ආ මේ මම කියන යම් සංකල්පයක් හරියෝ වේවා වැරදියෝ වේවා තාත්වික හෝ අතාත්වික වේවා ඒක හරියනකොට ඒක මේ ඇඟත් එක්ක බැඳගන්න ඒ දරුවට අවුරුදු 6ක් විතර යනවා කියලා ඒ අය ඇතුළත මොලේ ඉතාමත්ම තද බල වෙනස් වීමක් සිදු වෙනවා. ඒ වෙනස් වීම කොච්චර දැඩිද කියලා කියනවනම් ඒ මොලේ ඒ ලබා ගන්න මූලික තොරතුරු ටික පදනම් කරගෙන ඉස්සරහට සමීකරණ ටික හදාගෙන තොරන් ගහන්නේ ඒ කාලේ ඇති වුණොත් එහෙම යම්ම බීතිකාවක් යම්ම මානසික අසහනයක් මුළු ජීවිතේම බලපානවා ඒක කාලකන්ණි ජීවිතයක් වෙනවා ඒ නිසා ඒක සුව කරන්න බෑ ඒ නිසා මානසික රෝගියෙක් බාටපත් වෙනවා ආදි වශයෙන් තමයි ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ විශ්ලේෂණේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මානසික තත්ත්වයක් තියෙනවා නම් දැන් පිළියම් කරලා බෑ, බේතෙන් කරන්න බෑ. එයාගේ අතීතෙට ගිහිල්ලා මේ කයට මනස කය කියන මායාවට මනස කියන හීනය දෙන්න එකිනෙක අතනත ගන්න මට්ටමට අඩු ගානේ මෝහණය කරලාව පස්සට යන්න ඕනේ එනතම් මනසෙන් පස්සට ගිහිලා එයාගෙන්ම අහගන්න ඕනේ මොකද්ද ඇති වෙච්ච බීචිකාව ඇත්තටම එයාගේ මනස දන්නේ නැහැ ඒව නිකන් අර කාලයක් දූවිලි බැඳිලා මලකඩ බැඳිලා වගේ තියෙන. ඉතින් ඒ මුල් බහගත්ත මුල් බහ ගැනීමල මරණකම්ම දිගට මේ කය ආත්මය කියන කයස ආත්මය කියන දෙක සමානයි කියන හැඟීම තියෙන තාක්කල් මේ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා දික්ඛ මාර්ගේ. සක්කාය දික්ඛ මාර්ගේ. ඉතින් අපි මේ කතා කරන කාටවත් මේ ගැලවුමක් අතව කතා කරනවා නෙවෙයි. අපි මේ කතා කරන්නේ ධම්මදින්නාට පින් සිද්ධ වෙන්නේ. විසාකාවගේ ප්‍රශ්නට පින් සිද්ධ වෙන්න මේ දෙන්නටම බුද්ධ කලිම බුදුහාමුදුරුවෝ කියලා දීපේකේ පින් සිද්ධ වෙන්න කල්පනා කරලා බැලුවට අපිට හරි අමාරුවක් තියෙනවා මේ gedderම ඇතුලේ හිටියට මේ රූපේ කියන්නේ මමය රූපං අත්තන සමනුපස්සති කියන එක අනුන්ගේ කණන් අපිට දැක ගන්න පුළුවන් වෙයි. Tamange එක දැක ගන්නවට වඩා ඒත් වටිනවා. ඒත් වන්න බෑ ඒ පුද්ගලට කියන්න ඕනේ මම උඹව ආදර්ශයට අරන ආදාසයට අරගෙන මට තේරෙනවා උඹ මේ ලස්සන වෙන්න හදනකොට එහෙම නැත්නම් අනුන්ට මේ රූපලාවන්‍ය නැත්නම් කාය වර්ධනය කටයුතු කරලා අනුන් අතර කැපිපෙන්න හදනකොට ආඹ හිතන්නේ මේ කය තමයි අරූපේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. නමුත් යාට පහත් කළ සලකන්න ඒ කිසිම හේතුවක් කරගන්න බෑ. ඒ මොකද අපි ඒකේ නොකරුවාට එහා සමාන යමක් කරමින් අපි මේ හීනේ බුද්ධි විඳිනවා. ඒක නිසා අපි එකිනෙකාට ආදර්ශ වීමෙන් ආදාශයක් වාටපත් වීම අපිට දැනගන්න පුළුවන් කොච්චර පටලවා ගැනීම පටලවා ගන්නවද ඒ රූපයේ වශයෙන් නිරෝගී හරියට දිගට උස පළල වර්ණයේ සහිත කෙනෙක් කොච්චරක් දැඩි සක්කාය දිට්ඨියක් ඇති කරගන්නවද කියලා කියනකොට ඊයා සමාන විරූපී කෙනෙක් ගත්තොත් ඒ විරූපී කෙනා අර රූපවන්ත කෙනා මනාපය නිසා එහෙම නැත්නම් දැඩි රූප කායට තියෙන ආශාව නිසා ඒකට මැස්සෙක්වත් වහන්න දෙන්නේ නැතුව කුරුලාවක්වත් දෙන්න දෙන්නේ නැතුව තලකලලක්වත් දෙන්න දෙන්නේ නැතුව රැකගැනීමට කොච්චර මහන්සි වෙනවද කියනවද ඒ කයර කොච්චර කැමයි ඒ වගේම තමයි විරූපකේන හැම වෙලාවෙම නිදාගන්නේ නැගිටින්නේ කන්නේ බොන්නේ දිගටම මුතුම ද්වේෂයෙන් මට මේ සමාජයට ය아가න්න බැරි තරම් කත රූපයක් තියෙනවා කියන්නේ. මේ නැතකදී මයිකල් ජැක්සන් මට මතක නැති නම. ඔය මයිකල් ජැක්සන් කියලා මිනිහෙක් මම හරියට එදා ඇමරිකාව ගිහලා ඉඳලා තමයි යාගේ මරණය සිද්ධු වුණේ. මරණේ මේ අවධානය ආදානය සිද්ධ වුණේ. ඉතින් එදා මේ මුළු මුළු ඇමරිකාම ඒ තරම තමයි. ජනාධිපති මුල්ලේ මිනිස්යාගේ කතා. ඉතින් අර මයිත් එක බාහන කරන පොඩි ළමෙක් ඇවිල්ලා මයිත් එක්ක කතා කරලා ස්වාමීන් වහන්සේ මයිකල් ජැක්සන් මැරලා කියලා. මම මයිකල් ජැක්සන් ගැන කළු මිනිහද සුදු මිනිහද කියලා. ඌට වෙන් බැලුවා. ඊට පස්සේ ගිහිල්ලා ලොකු තාත්තා ඉන්නවා. ලොකු තාත්තා ඉන්නවට පස්සේ එයාත් වෛද්‍යවරයෙක්. එයා කිව්වා කවුද ඔයාට මොකටද කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ඇවිල්ලා. ඊට පස්සේ ගෝ ස්වාමීන් වහන්සේ ඇත්තට මයිකල් ජැක්සන් ගැන කැමතියි. මම කොහොම මන් දන්නේ මේක ගෑණියද මිනිහද කියලා දන්නේ නැහැ. කළු සුදු දන්නේ මම හැබැයි කළුද සුදු කියලා. ඇත්තටම කළු මිනිහ පස්සේ සුදුමයි කිව්වා. ඒ නිසා ප්‍රශ්නේ වටිනාකමක් තියෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා මෙයා මේ පුදුමාකාර විදියට රූපේ කිවිලද මේ හීනමායයට පත්වෙච්ච මිනිස්සෙක් ලෝකෙම ජනප්‍රියයි. අන්තිම ලෝකෙට හොඳම සංගීතඥයා විශේෂයෙන්ම පොප් මියුසික් ඇති කරපු ලොකු යුග මෙහෙවරක් කරපු කෙනෙක්. හැබැයි රූපකතයි කියලා හැම වෙලාවෙම යාට සැකයක් තියෙනවා. ඒ නිසා තද්ද බල පාරකස් කණ්ණාඩි අවු කණ්ණාඩි දාන නැත්නම් කොණ්ඩේ අඩාල ඉස්සරහට දාගන්නවා. එතන මුළු ඇඟම ඇඟ ලස්සනයි මනුස්සයගේ. ඒ මූණ පේන්නේ නැති වෙන්න විකාර කරනවා. හැබැයි මනුස්සය හරි කැමැති මනුස්සයෙක්. කියන්නේ ලෝකේට ජනප්‍රියම ගායකයෙක්. හැබැයි එයාගේ සැකයක් තියෙන හැම වෙලාවෙම මම මේ කැතයි කියන එක. ඉතින් මේ මිනිස්සයා ඕනම තැනක ගියොත් සංගීසන්දර පාතර අඩුගානේ නැව් පහක් ගෙනියන්න ඕනලු වේදිකාව සකස් කරන්න. ඒකෙන් දොස්තරල පස් දිනක් ඉන්නවලු හැම වෙලාවෙම පිටිපස්සේ යනවා කුරුලාවක්වත් තල කැල්ලක්වත් ලප කැල්ලක්වත් ආවොත් ඔක්කොම නතර කරලා ඒක හදන්න ඕන. එතී මේ බෙහෙත් වගේක් විශ් වෙලා තමයි මැරලා තියෙන්නේ. ඉතී මේ මිනිස්යාට ඒ ලෝකයේ අන්තිමම කැමැති මිනිස්යාට උන්ට ඇතුලෙන් තියෙනවා මගේ රූපය මගේ ආත්මය මේ දෙක එකයි ඒකදී මේ මගේ මුණ කැටයි කියන එක. ඉතින් මේ මනුස්සයෙකුට හිතේ ඉඳ කවදා හරි පැත්ත කරලා ගහක් මුල වාඩි වෙලා භාවනාවක් කරන්න. කල්යාණ සත්පුරුෂය දකින්න. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ නමගේ ජීවිතය කොහොමද කියලා හිතන්න විලාවක්වත් නැහැ. මොකද ඒ තරමටම මේ රූපේ සහ ආත්මය දෙක අතර තියෙන පටලවිල්ලේ රූපේ ලස්සනයි හෝ අවලස්සනයි වශයෙන් අරගෙන ඉතින් මේ තියෙන පටලයි. ඉතින් මයිකල් ජැක්සන් හැම කෙනෙක් තුළම එක්කෙනෙක් පොඩ්ඩට ඉන්නවා. අපි හැම කෙනෙක් තුළම මයිකල් ජැක්සන් කෙනෙක් ඉන්නවා. අපි හැම වෙලාවෙම කැමති ඒ නිසා මේ රූපේ සහ ආත්මය අතර තියෙන සම්බන්ධතාවය බලන්න. මේ අපි කතා කරන්නේ මේ සාමාන්‍ය අසුතවත් පුතඥෙක් පිළිබඳව. ඉතින් මේක එහෙමම ඇතුළට එනවා මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් වෙන්න පටන් අර ගන්නවා මයිකල් ජැක්සන් කළු සූදු කියන වගේ අපි දවසක සත්පුරුෂයන් දැකලා සත්‍ය අහලා ආර්යයන් වහන්සේලා දැකලා උන්වහන්සේලා මේක මහා ගණන් ගන්න දෙයක් නෙවෙයි මේක ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා දැනගත්තට පස්සේ අපිට වෙන වෙන පැත්තක් යනවා. නමුත් ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා ඇහුවට අර ඇතුලේ මුල් බහගෙන තියෙන අර සර්පෙක් ගහපු විෂ වගේ විෂ කපල එළියට ගන්නවා කියන දවසේ අපිට තේරෙනවා හිට අපි අකමැති වුණත් කැමැති වුණත් මොනම තාලකින්වත් ඒ දේ ධර්මානුකූලව කර්මානුරූපව සිදුවන මිසක්කා කල්ු මිනිහ සුදු කරන්න බෑ සුදු මිනිහ කළු කරන්න බෑ කැතමිනේ ලස්සන කරන්නත් බෑ ඒක එහෙමමයි. නමුත් මේ කැත ලස්සන දෙක මයෙන් අයින් වෙලා මට මගේ හිතේ විවේකයක් ඇති වේවා මේකෙන් කියලා ඊටපට ඒක කරන්න බෑ. ඒකවත් පාලනයක් අපි ළඟ නැහැ. අනිදාට හරි ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. හරි තමන් වැල් ගැඩවිල්ලක් බාටපත් වෙනවා හැලලා දාපු හැවක් තත්ත්වයටපත් වෙනවා වමන කරපු වමනයක් බාටපත් වෙනවා කුණු වෙච්ච බලුකුණක් බාටපත් වෙනවා ඕන විදිහට මේක හිටින්නේ නැහැ. හිටින්න කියලා කියන්නේ දැන් මේ මේ සක්කාය දිට නැති කරන්නයි ඕනේ නැති කරන්න බෑ. කොහෙන් ඇවිල්ලා ඇඟේ යලවෙනවද කියන්න බෑ. කෝල්ල ගුලියක් වගේ. අන්නේ දැනගැනීම සහ ඒ ඒ සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා ආර්යයන් දැකපුවා දකුවා වූ සත්පුරුෂයන් දැක්කා වූ ආර්ය ධර්මය ඇසුවා වූ සත්පුරුෂ ධර්මය ඇසුවා වූ ආර්ය ධර්මය හැසිරෙන්නා වූ සත්පුරුෂය හැසිරෙන්නා වූ කෙනා අර ඉස්සෙල්ලා මයිකල් ජැක්සන් කුරුලාවක් එන්නට වෙන්න යම් තාක් දඟලුවාද එහාට වැඩි දඟලිලා තඟනවා කොහොමද මේ යනකොට එනකොට කනකොට බොනකොට ඉන්නකොට ඉඳ ගන්නකොට සක්මන් කරනකොට මේ සක්කාය දිට්ඨිය මත වෙන්නේ කියලා බලන්න. තෝ පළ කියලා කිව්වට අයින් කරන්න උත්සාහ කරාට එල්ලවන්න එලවන්න ඇගෙල්ලෙනවා. එල්ලවන්න එලවන්න ඇගෙල්ලෙනවා. එදාට පුදුම සංවේගයක් පහළ වෙනවා. දැන් මෙතෙක්ල් සංසාරේ කිරුවේ පුළුවන් තරම් මේ සර්පයාට කිරිපෝකෙද. රූපං අත්තනෝ සමනුපස්සති කියලා ඉතින් විශේෂයෙන්ම සරුවචාන් සඳහන් කරලා තියෙනවා. මන්ද දශකේ ක්‍රීඩා දශකේ පැනනට පස්සේ වර්ණ දශකෙට එනවා. විශ්ෂතිය කාලේ. ඉතින් ඒ කාලෙකින් කවුරුත් ඉන්නේ අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි හරිම තාලෙටයි කියලා ඉතින් ඒ කාලෙට ඉතින් අක්කත් එකයි අයියත් එකයි. හැබැයි පොඩි එකාට තියෙන මේ මොකද වෙලා තියෙන්නේ කියලා. වයසට ගියාට පස්සේ නම් ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. තමනුත් ඒ පිසු ගැලපෙන නිසා. මම පොඩි උන් දිහා බලනකොට මෙන්න මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක මේ බුදුහාමුදුරුවෝ කිව්වට ස්වභාවෙනේ. වර්ණ දශකයේදී ඒක වෙනවා කියන කහන දෙයක් නැහැ. ඊට පස්සේ අතිය 40 වෙනකොට ගෘහස්ත වෙනකොට ඉතින් මේකෙන් තමයි ඉතින් එක එකන එකන පටලව ගන්නෙ පටලව ගන්න බඳිනවයි කියනවා හිරයක් ගන්නවයි කියන ඊට පස්සේ හිර වෙනවා ඒක අහන්න දෙයක් නැහැ ඔය හිර වෙන්නේ අර වර්ණ දශකෙදී තමයි ඊට පස්සේ හිරේ ගත්තට පස්සේ 40ට පස්සේ ඥාන දශකේ පහළ වෙනකොට වැඩි අමාරයි එතකොට වැඩි තීනට අමාරයි එතකොට වර්ණ දශකේ පව කොල්ලා ගෘහස්ත වෙලා දැන් ඉතින් වෙච්ච දෙයට එන්න සීරද කියලා වැඳගත්ත බෙරි ගහන එක තමයි තියෙන්නේ. ඒ ඔක්කොම ඇත්තේදී අපි හිතමු ওই වර්ණ දශකයේදී හෝ කලින් හෝ හතරයේදී හෝ යම් කිසි කෙනෙක් කාර්යනවාංශය දැකලා සත්පුරුෂයන් දැකලා මේ ගැටි ගැහෙන හැටි දිහා බලන හිටියොත් අපිට හිතෙනවා ඉස්සෙල්ලා නම් හිතන එක මගේ මෝඩකමට මගේ අවිද්‍යාවට මම සංස්කාර කරගෙන කෙරුවයි කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන් නමුත් මේක විශ්වගත තත්ත්වයක්. සීළු මානවයට උරුම වෙච්ච න්‍යාය ධර්මයක්. මේක මගේ කියාගත්තොත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොන විදියෙ හයරියන් හතරියන් ශරීරයක් තිබ්බත් කුරුමිට්ටෙක් උනත් ලස්සන වුණත් අවලස්සන වුණත් මේක මට දී ඇති සාධකයක් මිස දත්තයක් මිස විනාශ කරන්න බෑ විනාශ කරනවා කියන එක මේ සක්කාය දිට්ඨිය ඇතිවීම නැතිවීම පිළිබඳව කිසි වගවීමකුත් නැහැ ඒක කෙරෙනවා නිසා රූපං අත්තනෝ සමනපස්සති කිව්වට හිතේ කවදාකවත් නිවනක් ලැබෙන්නේ නැහැ මේ ගාන විශ්නන සමීකරණයක් විතරක් හම්බ වෙනවා ප්‍රමේයක් අපිට හම්බ වෙනවා ආ කොතනදීද මම මේ රූපේ ආත්මය සම කරලා කටයුතු කරන මේක ඉබේ සිදුවෙන දෙයක් වෙන වෙන වෙලාවෙදී දැකගත්තොත් ලාභයි හැබැයි අපි සාමාන්‍යයෙන් දකින්නේ අනුන් ඒ දේ කරනකොට ඒ මතින් දැකගෙන ඒ පුද්ගලයා අපි කියන අඳිනවයි කිය. රංගපාන. අනේ රංගපාන කට්ටියගේ චරිතය දිහා බලලා hina වෙන්න බෑ මොකද අපිත් රංගපාන නිසා. නැත්නම් මමත් රංගපාන නිසා. නමුත් ඒකෙන් පොඩි විසඳුමක් තියෙනවා. විසඳුමක් තියෙනවා දැන හෝන දැන මේ කටයුත්ත මෙහෙම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක අටුවාචාර්යන් වහන්සේලා පෙන්වන්නේ පහන සහ දැල්ල වගේ දෙක අතර තියෙන සම්බන්ධය. එහෙම නැත්නම් රූපවන්තං වා අත්තානං කියනවා. ආත්මය කියන સંદર્ભය වර්ණවන්තයි, රූපවන්තයි. ඒ නිසා ආත්මය ඇතිතන හැම වෙලාවෙම ඒක පිළිබිඹුවක් තියෙනවා. නිමිටි කරනවා. එහෙම නැත්නම් ආරම්මන කරනවා. ආත්මයක් යම් තැන තියෙනවා හොල්මන් කරනවා. භූත සිල්ලන් තියෙනවා. ඒක පිළිබිඹු කරනවා. ඒ නිසා රූපය රූප ආත්මය රූපවන්තයි. එහෙම સંદર્ભයක් තියෙන කට්ටිය රූපාකාරයකින් තොරව මේ චිත්තචෛතසික හඳුනා ගන්න කැමති වෙන්නේ. විද්‍යාව කෙරුවේ නැවත කළ හැකි ඕන තැනක පැවැත්විය හැකි බිය බවින් සාර්ථක වෙච්ච දේවල් පමණයි විද්‍යාත්මකව ඔප්පු කරනවා කියලා කියන්නේ. එනිසා විද්‍යාව කරන අන්ටත ප්‍රශ්නයක් මතු වුණා. විද්‍යාවේ සීමාව කොතරම්ද කියලා. සීමාව වෙනකොට ඩෙකාට් කියන ඒ දාර්ශනිකයා කිව්වා ආත්මයේ සෞඛායිච කොටසක් තියෙනවා රූපවන්ත කතාවක් එකේ නෑ. ඒ නිසා ඒක පල්ලියට බාර දෙන්න ඒක දෙයයන් ආසිත එක්ක කතා කරලා ඒගොල්ල කරගත්තා. මනින්න කිරන්න පුළුවන් සටහන් ආකාර තියෙන ගුරුත්වාකර්ෂණයට අහු වෙන යම් කොටසක් තියෙනවා නම් ඒ ටික විද්‍යාඥයෝ බාර ගන්න. ඕගොල්ලෝ මේ සිකුරා උදේ සඳ උදේ ඉඳලා හැන් සිකුරා දැන්දා වෙනකන් විද්‍යාඥයෙකු විදිහට රූප බලන්න හැබැයි සෙනසුරාසිර දෙකේ පල්ලියට යනවා. ගිහිල්ලා ආත්මය ගැන කල්පනා කරන්න කියන. ওই සෙල්ලම තමයි ගියේ. අවුරුදු 200ක්ම ගියා. මේ මෑතක අවුරුදු 30කට 40 ඉස්සර තමයි දැනගත්තේ රූපයක පැවැත්මක් විඥානයක සම්බන්ධයක් නැතුව පවත්වන්න බෑ කියලා. ඒත රූපේ රූපේ බාටපත් වෙන්නේ විඥානයේ නිසයි. ඒ නිසා රූප ගැන පමණක් කල්පනා කරන ගියාට එහාට යන්න බෑ. ඒ රූපේ ගැන බලන මිනිස්යාගේ ආකල්පේ කලින්ම රූපෙට බලපානවා. ඒ රූපය මිනිස්යාගේ ආකල්ප වලට බලපාන නිසා මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. නිසා දැන් මයින්ඩ් සයන්ස් කියලා චිත්ත විද්‍යාව කියලා එකක් පටන් අරගත්තා. ඉස්සෙල්ලා විද්‍යාව කියන්නේ චිත්ත ධර්ම වලින් තොර දෙයක්. ආත්මේ රූපවන්තයි. නැත්නම් ආත්ම එකක් රූප එකක් කියලා පටලවාගෙන තියෙන නිසා අපි ඔය හිතුවට මේව දිගේ මුළු මානව සංහතියම යුග වාසයේ අන්ධකාරය වැඩෙනවා. ඒ රූපවන්තය ආත්මය කියන එකට උපමාවක් පෙන්වන්නට අද නටුව අය මොකක් කළාට අටුවා සම හැමතැන වගේ එකම දේ පෙන්වන්නේ ගහක් ඡායාවන්තයි කියන එක. ගහකට හේව නැල්ලක් තියෙනවා. ඒක ගහේම ලකුණක්. හේව නැල්ලක් සහිත බව ගහේ ලකුණක්. ඒක සර්වඥාංශ පාවිච්චි කරන්නේ ඡායාව අනපායිනී කියලා. ඒ මේ ගලාදින හරකගේ පිටිපස්සේ ගැල් රෝදේ යනවා වගේ මිනිස්සුගේ පිටිපස්සේ හෙවණැල්ලක් යනවා මේ අනුව දෙකේ සම්බන්ධතාවයක් පවතිනවා ඒ නිසා මෙතනදී ඒ ආත්මයේ හෙවණැල්ලක් රූපේ හේවණල්ලක් තියෙනවා වගේ ආත්මය තියෙන තැනක රූප වන්තයි කියලා ගත්තොත් එතන සක්කාය දිට්ඨියට කොනක් වන්නේ. ඒ නිසා අත්ත නිවා රූපං. එහෙම නැත්නම් රූපේ ආත්මයක් කිලිගින තියෙනවා. රූපේ බැසගෙන තියෙනවා. ඒක හරියට මේ මලක හැංගිලා ඉන්න ගන්ධ සුවඳ වගේ. දැන් මල ඔකේමක ස්වාමීන් වහන්සේගේ උපමාවක් කියනවා මේ මේ ශක්ඛායීට පංචපාදස්කන්ධ සංගවේ තියෙන හැටි. ඒක පෙන්වන්න ගියා මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මල ඒකකයක් වශයෙන් මලක් වශයෙන් කැඩලා පිටලා ඇති වෙලා ආවේ ආවිනක සුවඳක් තියෙනවා. බොහෝ මල් වලට. ඊට පස්සේ ඒකේ පෙත්ත ගලවලා බැලුවට පෙත්තේ ඒ සුවඳ නැහැ. පරාගය අරගෙන බැලුවට ඒ පරාගවල ඒ සුවඳ නැහැ. රේණු අරගෙන බැලුවට ඒ රේණුවේ සුවඳ නැහැ. මණිපත්‍ර වල බැලුවට මණිපත්‍ර වල ඒ සුවඳ නැහැ. බට්ටගේ බැලුවට බට්ටගේ සුවඳ නැහැ. එකතු වෙච්චාම සුවඳක් යනවා. ඒ වගේ මලක් සාගන සුවඳක් අතර වෙච්චාම තියෙන සම්බන්ධතාවය වගේ රූපේ තියෙන හැමතැනකම මේ ආත්මේ තියෙන හැමතැනක රූපේ තියෙනවා රූපේ තියෙන හැමතැනක ආත්මේ තියෙනවා කියලා මේ දෙක අතරේ අරකෙම අනිත් පැත්ත තමයි ව්‍යාකරණනෝ බලනකොට රූපී ආත්මේ රූපවන්තයි රූපය ආත්මවන්තයි කියලා වෙන එකක් ගන්න. එහෙම නැත්නම් රූපස්මින් වා අත්තාන රූපේ බැසගෙන ඉන්නවා කරඬුවක් ඇතුලේ තැම්පත් කරලා තියෙන 13 වංශලා වගේ. ඉතින් මෙතනදී ඇත්තටම මහා ලොකු අර්ථ රසයක් එහෙම නැත්නම් ප්‍රයෝජනයක් අපිට වැටහෙන්නේ ඇයි සරුවච්චන් වහන්සේ මේ සක්කාය ඇති වෙනකොට මේ රූපයයි ආත්මය අතර සම්බන්ධතාවය හතර ආකාරයකට පෙන්වන්නේ කියලා. මේක දාර්ශනික වැඩක්. එහෙම නැත්නම් ආධ්‍යාත්මික වැඩක්. නමුත් භාවනා කරගෙන යනකොට මේවා පිළිබඳව යම් ආකාරයක ඇසු විරුතන් තියෙනවා. මෙහෙම වෙන්න පුළුවන් එදිනදා ජීවිතයේ දකින සංසිද්ධි වලින් යාන්තමට දැනගෙන තිබුණා නම් භාවනා ජීවිතයේ දෙන විදර්ශනා උපදේශ සැකෙන්තරෝ බාර ගන්න පුළුවන් නැත්නම් සැක අඩු වෙන්න හේතු වෙනවා. එතෙන් තමයි ඇත්තටම මේ ධර්ම දේශනා යොමු වෙන්නේ. කොහොමද මේ ආත්මය කියන්නේ රූපයයි ආත්මයෙහි රූපේ තියෙනවා රූපයෙහි ආත්මය තියෙනවා ආත්මය රූපේ බැසගෙන තියෙනවා ආදි වශයෙන් ඒ සත්‍යමේ විභාග පංචමේ විභාග විභක්ති වශයෙන් ဒုတိ ය විභක්ති වශයෙන් මේ විභක්ති ભેදයෙන් පෙන්නකොට අපිට ඇත්තටම එදිනදා ජීවිතෙත් එක පේන්න තියෙනවා අපිට නිකන් වාදයක් ගොඩන ගන්න පුළුවන් අපි තමන්ගෙන් පරිබාහිර රූපයක් අරගත්තොත් ඒ රූපයක් මේ බලන රූපේ තියෙනවා තියෙන රූපේ තමයි පේන්නේ කියලා අපට අපි ඒ ඒ સંદર્ભේ ඉන්නේ මේ අපිට ඉස්සරහ තියෙන පේන තියෙන රූප වතිය. තියෙන රූපේ තමයි පේන්නේ. පේන රූපේ තමයි බලන්නේ. මේකනේ අපි භෞතික විද්‍යාව ගොඩනගන්නේ. ඉතින් මෙහෙම වුණාට මේක මේක තමයි සාමාන්‍ය චිත්‍රය. අපි දන්නවා හීනෙකදී අනිවාර්යයෙන්ම පේනවා මුත්‍ය පේන දෙයක් නැහැ. ඒක පැහැදිලි. ඒක ඉතින් හොඳටම හීනෙත් පේනවා. ඒකම කණ්ණාඩියක් හොඳ දර්ශන දර්පණ තලයක් කරන් ගත්තාම ඒකේ පිළිඹුවක් තියෙනවා. පිළිඹුව ක්‍රියාත්මකයි. සජීවි. නමුත් එහෙම ගන්නෑ. පිළිඹුව පිටිපස්සේ අල්ලලා බැලුවට එහෙම ගන්නෑ. ඒක දන්නේ නැත්නම් තමයි රීලව අල්ලන්න හදන්නේ. ඒත් මිනිස්සයත් සාමාන්‍යයෙන් මේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියන අදහස තමයි තියෙන්නේ. ඒ වගේම ගත්තොත් මේ මිරිඟුවක් ඒ මිරිඟුවේ ජල කඳක් පේනවා. ඒ ජලකන්ද මේ පිපාසාවට බොහෝම ලොකු මනරන්දරියයි. ඒක පිටිපස්සේ අඹාගෙන යනවා. නමුත් යන්න යන්න යන්න යන්න මිරිගුවයි මිනිස්සේ යතන නැත්තම් මිරිගුවයි දුවන තිරසනයි අතර ලංවීමක් වෙන්නේ. දුවන්න දුවන්න දුවන්න මිරිගුව දුවන. ඇත්තට මෙතන ජලය නෙවෙයි තියෙන්නේ. එතෙන් තියෙන්නේ තද 1000ක්. නමුත් ඇහැට පේන්නේ අනිවාර්යම කියන කිසි මේව සාමාන්‍යයෙන් බනකට අහලා කල්පනා කරලා බැලුවොත් ඔය පේන ඔක්කොම අදහන්න කියලා අදාන දේ ඔක්කොම පේන්න ඕනයි කියලා. ඇත්තේ නෑ. ඒ නිසා ද්වේතානුපස්සනා සූත්‍රයේ සරුවචන සඳහන් කරලා තිනවා පෘථග්ජනය යමක් තියනවායි කියලා කියන එක එතන නෑ. පෘථග්ජනය යමක් නෑ කියලා කියන එක තියෙනවා. ධර්මානුකූලව කියනවා මේ පෘථග්ජනය යමක් තියනවායි කියලා තියෙනවා නම් ආර්යයන් වහන්සේට ඒක ශූන්‍යයි. සංසද්ධනාධිකේ ගණ්ඩම දෙයක් නෑ. ආර්යයන් වහන්සේට පේනවා ඊටාම වටිනා වූ නිවනක් පෘථග්ජනය කියන එකක් පේන්නෙත් නෑ ඇත්තෙත් නෑ. ආර්යයන් වහන්සේ මුළු ලෝකෙම සම්බන්ධ කරලා යන්න හදන Brahmacharya දැකලා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දාණයෙන් සීලෙන් භාවනාවෙන් සියල්ලම යන්න හදන දැඩි විශ්වාසකින් තියෙන නිවනක් තියෙනවා කියන. බුදුජානක කියන එහෙනම් අපටත් වෙන්න ඉපයි. දැන් අපිටත් ඇස් පේනවා. අපිට අනික් කියන කටේට පේනවා මොකද පේන්නේ නැති නිසා සර්වඥාන්ස කියනවා ඒ ඔළුවෙන් හිටගත්ත අන්ධ භූත ලෝකයක් මේකේ තියෙන්නේ. ඔය පේන දේ තියෙනවා තියෙන දේ පේනවායි කියන સંદર્ભයේ තමයි අවුරුදු 200ක්ම 200ට වැඩි ගණක් පහුවෙ ටිකේ මනරැකී. ඕකෙන් තමයි ටෙක්නොලොජි ඇති වෙන්නේ. ඕකෙන් තමයි මේ මේ යටිතල පහසුකම් ජනමාධ්‍ය තේරම හදාගෙන බලුවද කොහෙද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? තිබුණු පරිසරයත් කාබාසිනිය කරලා තියෙනවා. සදාචාරයත් කඩලා ගිහිල්ලා තියෙනවා. තමන්ට තමන් අසහනයක් ඉතුරු යන්නේ. ඉතින් මේක භාවනාවේදී අපි යනතනට යන්න මෙන්න මගේ භෞතික අත්දැකීම. එහෙම නැත්නම් මෙවුවා ඇසුවිරු තැන් තියනවා නේද? බොහොම ලේසි භාවනාවට පාවිච්චි කරන්න. ඒ නිසා සරුවචනසේ කියනවා දැන් උන රූපය අල්ලන භාවනා කරන එකට අපි කියන්නේ කායගත සතිය කියලානේ. නැත්නම් කායනුපස්සනාව කියලානේ. නැත්නම් රූප කර්මස්ථාන අනුකන භාවනාව කියලානේ. අපි ගනිමු අපි මේ නිසන්වනේ නිතරම අපි සාකච්ඡා කරන අපි භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා පරියංක භාවනාව කරන වෙලාව. පරියංක භාවනා කරන වෙලාවක අපි මේ කාය ස්පර්ශය කියන දේ ඉතුරු කරලා ඇහැ රූපේ කියන දේ මේ මෙතන කියන්නේ වර්ණ රූපේ පොඩ්ඩකට පැත්තකට දානවා. සද්දේසා කන කියන එක පොඩ්ඩකට පැත්තකට දානවා. නාසයසා ගඳ කියන එක පොඩ්ඩකට පැත්තකට දානවා. දිවසා රස කියන එක පැත්තකට දාලා මේ කය සහ ස්පර්ශය කියන එක ඒකට පමණක් මනස අනිකුත් ධර්ම කල්පනා කරලා මේකට මානසිකාරය සතිය පිහිටවන ඒකට කියනවා කායගත සතිය කා ගියාසි කය අනුගිය සතිය අන්න එතනදී මේ රූපේ අපි දැඩි පරිශෙන්ට ලක් කරනවා හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් යටතේ හරියට දාලා අද බලන්න ඕන දේ දැම්මා වගේ හිත අන්‍ය වේිත වෙන්නා වූ රූප බැලීම සද්ද ඇහිම ගන්ධ බැලීම රස බැලීම తాවකාලිකව ස්වච්ඡන්දේම අයින් කර ගන්න ඉස්සරහන් ස්වච්ඡන්දේ නෙවෙයි අයින් කරන්න බුදුහාමුදුරු කියපු නිසා නමුත් බුදුහාමුදුරුවෝ කිව්වත් කුසල ඡන්දයෙන් Taman එක අයින් කරගත්තේ නැත්නම් අපිට භාවනා කරන්න බෑ. හිතට හිතවිලි ආවත් බෑ, බාහිර ශබ්ද තිබුණත් බෑ, අතරගෙන ඉනකොටත් බෑ. ඒ නිසා අපි ඇස් වාගෙන භාවනා කරනවා. භාවනා කරලා කියනවා ඉඳගෙන ඉන්න ශරීරය දිහා බලන්න ශරීරය දිහා බලනොත් මේක සමබරකම, ලිහිච්ච ගතිය, නැත්නම් තද වෙච්ච ගතිය, ඇද කුද ගතිය, විහෙත දැනෙනවා කියලා හිතමුකෝ. ඒ දැනෙන තාකල් අපි පොඩි වෙනසක් ඇති කරන අපේ දෘෂ්ටියේ මෙතිකල් බාහිරාවර්ති වෙච්ච අත්දැකීම දැන් අපි අන්තරාවර්ති කරනවා. මේ තමයි විපස්සනා පටන් ගන්න තැන. විපස්සනාවෙන් තොර හිත හැම වෙලාවෙම පිටතට දුවන්නේ. රූප බලනවා කියන්නේ, ශබ්ද අහනවා කියන්නේ, ගඳ බලනවා කියන්නේ, රස බලනවා කියන්නේ, පහස කයින් වෙන දෙයක් පහස කරනව ලබනවා කියන්නේ, හිත හිතනවා කියන්නේ බාහිරාවර්ති. දැන් කය කායේ කායානුපස්සී කියලා බුදුහාමර මේ කය දෙසටකට වචනේ පාවිච්චි කරනවා. කයේ කයානුව බලනාසලුව. මේ කයෙන් වෙන දේවල් අල්ලනවා කියනනම් පිට යනවා. කයේ කය අනුව බලන අසුලුව ඉන්නවයි කියලා කියන්නේ මනසක්. නැත්තම් කියන්නේ ඒ ඒ ආයතනයත් හරියටම කායද්්වාරයට යොමු කරලා. බලාගෙන ඉන්නකොට යම් කිසි කෙනෙකුට අර වේදනා සද්ද හිතවිලි වලින් බාධාවක් නැත්නම් ඉන්නවා කියන අත්දැකීම ඉනවා ඉඳගෙන ඉන්නවා කියන අත්දැකීම එනවා. එනි මෙන්න අපි දැන් අර බාහිර අවර්ති වෙච්ච අත්දැකීම් පොඩ්ඩක් මේ සක්කාය දිට්ඨිය අවබෝධ කරගන්නත් නෙමෙයි ඇතුළට හරවගන්න. ඇතුළට හැරුවට පස්සේ මේක එක චිත්තක්ෂණයක හිටියට කවදාකවත් එයාට ඒක අත්දැකීමක් වෙන්නේ නැහැ කියන්නේ. කයේ කය පිහිටියට එක චිත්තක්ෂණ වෙයි. චිත්තක්ෂණ කීපයක් යන්න ඕනේ. ඒක Tamanටම අත්දකින්න. ඒක සාමාන්‍යයෙන් කියනවා දොවාගත්ත ගමන් කිරි වලට කොච්චර මොහොන් දැම්ම කවදාකවත් මිදෙන්නේ නැහැ. කිරි සීතල වෙන්න ඕනේ. ඒ වගේම පොළොසඹලක් හැදුවට උණු උණුවේ රස නැහැ. ඒක නිවෙන්න ඕන. වල් දෙල් මාළුව රෑ වෙලා උදේට තමයි රස. රස උණු උණුවේ රස නැහැ. ඒකේ තමයි මේ කයේ කය අයහනුව හිත පිහිටියට පස්සේ කයනුවගේ හිත චිත්ත ගාන චිත්තක්ෂණ ගත කරන්න ඕනේ දැනගන්න මගේ හිත දැන් සද්දෝල වේදනාවල හිතවිල නැහැ සමබරයි එක්ක අසමබරයි එක්ක තැල්ලු එක්ක දඬු වෙලා එක්ක කෝල වෙලා ඉන්නවා ඉතින් මේ විදියට ඒ චිත්තක්ෂණ රාශිය දිගට පවතින නම් මෙහෙම ඉන්න එක හොඳයි. මේක මගේ අනුග්‍රහයක්. සක්කච්ඡාකාරීකමක් කියලා මේ වැඩේට ඡන්දයක් පහළ වෙන්න ඕනේ. ඒ ඡන්දෙන් තොරව අපි ධනුකන්දේ කාලේ හිර කරලා තිබ්බට කුරුසයක තියලා ඇන ගහලා තිබ්බට ඒක කවදාකවත් භවනාවක් වෙන්නේ නැහැ. මොකද ඒක අනුන්ගේ ප්‍රයත්නකින් ඇතිවෙච්ච අකමැත්තෙන් මිදපු දඬුවමක් වෙනවා. මේක Taman විසින් පනවගත්තක් වෙච්චාම ඒක ආධ්‍යාත්මික ධාර්මික වැඩක් වෙනවා. අතුලට දියට නෙමෙයි. ඔන්න එතෙන් ගියාට පස්සේ සරුවචන සඳහන් කරනවා සතෝ වාස සති සතෝ පස්ස සති. දැන් කටුගේ ඇතුළට ගියා කටුගේ ඇතුළට ගිහලා එක එක එක එක කාමරයට ගිහිල්ලා එක එක එක එක වීදුරු කූඩුවක තියෙන දේවල් ඉතාම සියුම්ව හදාරන්න පටන් ගන්නවා. ඒ මොකද මේ කය කියන මාලිගාව ඇතුලේ වැඩ ගොඩාක් යන. සමහරක් අසංස්කාරිකයි සමහරක් සසංකාරිකයි. කියන සමහර වැඩ කරනකොට ඒ ඒ වෙලාවේ දකින්න පුළුවන්. සමහර වැඩ දැනගත්තත් නොදැනගත්තත් තිබේ සිද්ධ වෙනවා. සමහර වැඩ හිතලා කරනවා සමහර වැඩ කෙරෙනවා. අන්න ඒ වයිදි සරුවචනාංශය සඳහන් කරනවා හිතලා දැන දැන කෙරෙන වැඩ වලින් පටන් ගත්තට අපි කවදා හෝ නොහිතා අපිට නොදැනි යන වැඩ දිහාට හිත මෙහෙවීමෙන් තමයි මේක සියුම් කරන්නේ. සතිය සියුම් කරන්නේ. සමාධිය සියුම් කරන්නේ. ඒකාග්‍ර කරන්නේ. ඒ නිසා කය තැම්පත් කරන ඉන්නකොට ඉබේ හෝ සංස්කාරිකෝ හෝ සසංකාරිකෝ සවිඥානිකෝ අවිඥානිකෝ හෝ සිද්ධ වෙන හුස්ම තමයි කයේ ක්‍රියාවලිය අඩු වෙනකොට පෙන්වන ලකුණු. මේ වාහනේක අයිඩල් රනින් කියලා එකක් තියෙනවානේ. වාහනේ එන්ජින් එක ස්ටාර්ට් කරනවා ගියර් එක තමුන්ලා නැහැ. හැබැයි එන්ජින් එක දැන් දුවමින් තියෙනවා. ඒ කිය ඒ පරණ එන්ජින් වල පලාත දෙදරනවා. දැන් අලුත් වාහන වල එන්ජින් එක දිවුවට තේරෙන්නේ නැහැ. ඩෑෂ්බෝඩ් එකේ ලයිට් වැටෙනවා විතරයි. ඒ තරම්ම shock absorbers හොඳයි ලස්සනට එන්ජින් එක ස්මූත් දුවනවා. ඒ වගේ තමයි දැන් ඔන්න කය තියෙනවා. එන්ජින් එක දුවනවා. වෙන දුවනව බව දන්නවා. ඉතින් එතනින් තමයි යොන්න අපි අර ඇතුළට නමාගත්ත හිත තවත් පොඩ්ඩක් රූපයේ තාමත්ම ටෝච් එක ගහලා තැනකට බැලුවා වගේ බලන්න. බැලුවට පස්සේ අර ඉස්සල්ලා ගත්ත කුසල ඡන්දය අනුව මේ යන වැඩේ හොඳයි අනේ කලාතුරකින් තමයි මට මේ මගේ බින්ගේ ඇතුලේ බලා ගන්න පුළුවන් උනේ දැන් මම බින්ගේ දිගේ ඇතුලට යනවා කියලා හිතේ බයක් සැකයක් සොයාගත්තයි කියලා චකිතයක් නැතුව යනවනම් අර පටන් ගන්නකොටම ඇතිවිච්ච ගොරෝසුස්මට ගිහිල්ලා දීගං වාස සන්තෝ දීගං අස සාම ඊගාට රස්සං වාස සන්තෝ පැත්තට යනවා. එතකොට මේ හික්මවීමක් කරන්න කියනවා සරුවචනාත්. දීගං වාස සන්තෝ දීගං අස සාමිච්ච පජානත හොඳට දැනගන්න කියනවා දැන් දීර්ඝ හුස්ම. දැන් ඊගාට කෙටි හුස්ම කියනවා කරන දෙයක් නෙවෙයි කෙරෙන දේ. ඒ සමහර කෙන මං හයියෙන් ඉස්සලා ඉස්සලා දිගට හුස්ම ගත්තා පස්සේ මං කිචින් හුස්ම අරගන්නෙමින් භාවනා කරයි කියලා. ඒක පටලවා ගැනීම කිරිල්ලක් නෑ මේකේ. කුසල ඡන්දේ හරිනම් භාවනා ක්‍රමේ යනවනම් දිග හුස්ම ඉදලා කෙටි හුස්මට යනවයි කියලා කියන්නේ මේ සසංකාරිකව කෙරුණා නම් කරන්න කියන්නේ අසංස්කාරික වෙන්න පටන් ගන්නවා. සවිඥානිකවත් කෙරුණා නම් අවිඥානික වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේකට වෙන්නදරලා බලහන් ඉන්නකොට සාන්ත වෙන ගතියක් එනවා. මෙන්න මේ සාන්ත වේගන එනකොට ගොරෝසු හුස්ම සියුම් වේගන එනකොට ඒ පිටින් ඇවිල්ලා වදින මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ඉන්නේ මේ අපි අත්වල අල්ලගන්නේ කන වල අල්ලගන්නේ ඒක දිගේ යනකොට අසම්පජාන කාය සංස්කාර වගේක් මතුවෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් කයේ යම් යම් නూరుණු පුරුදු වේදනා වගේක් පහසු වෙන්න පටන් අර ගන්නවා අර සසංකාරික බව සසංකාරතලි ගොරෝසු බව සියුම් වීගෙන සියුම් වීගෙන සතියේ මේ සංවේදී බව වැඩි වෙන වැඩි වෙන යනකොට අපි බලාපොරොත්තු වෙන්නේ නැති මොනවදෝ වැඩ පිළිවෙලක් වෙනවා මම මේක මෙහෙම මතක් කරනවා බලාගෙන ඉන්න ආස්වාසේ යම් විපරිණාමයක් සිදු වෙනකොට ඒකට ඇඟිලි නොකසා ඒක එමීට විපරිණාමයේ தත්ත්වයට වේගන යනකොට මනසෙන් සකස් කරන ලද මනෝමය රූප එක්කෝ රූප රූප වශයෙන් නැත්නම් සද්ද රූප වශයෙන් නැත්නම් ගන්ධ රූප වශයෙන් නැත්නම් රස රූප නැත්නම් පොට්ටබ රූප වශයෙන් පේන්න පටන් ගන්නවා ඒ සමහර බුදුන් දැක්කා කියනවා, ජේතවනාරාමි දැක්කයි කියනවා. නැත්තම් එක එක එක එක දේවල් දකිනවා. සමහරව කර්ණිමිත සූත්‍රය එනවා, තමන්ට රතන සූත්‍රය එනවා, තමන්ට දේව භාෂාවල් තේරෙනවා කියනවා, තමන්ට යක්ෂ භාෂාවල් තේරෙනවා කියනවා. නැත්තම් පරණ බැනපුවා තේරෙන්න පටන් ගන්නවායි කියනවා. එහෙම නැත්තම් ගඳ දැනෙන්නේ නැත්තු ඉන්න, නැත්තම් දිවට කාහන රස කියලා ගලන ගති. නැත්තම් කයේ එක එක ප්‍රතිබාර වෙනවා, හැල් වෙනවා, මෙලෙක් වෙන ගති එන්න පටන් ගන්නවා. දැන් යෝගාවචරයයි ඉන්නවා අර අල්ලන්න පුළුවන් දකින්න රූපේ පේනවා පේන රූපේ දකින්නවා කියන තැනින් මවාගත්ත රූප දිහායි මේ සාමාන්‍යයෙන් ලාමාන්‍ය සම්මුති ලෝකේ පවතින රූප දෙක අතරමැද හිර වෙනකොට යෝගාවචරය සත්පුරුෂයා දසත්පුරුෂයා කියලා හොඳට තේරෙනවා. මේ එනේ එන මනෝ විකාර දිගේ එක්කෝ බය වෙනවා හෝ සතුට වෙනවා කියලා කියන්නේ අර සක්කාය දිට්ඨිය දැන් හේවණල්ල වැඩ කරන්න පටන් ගන්නවා. ඉසල සක්කාය දිට්ඨිය ඇතුලේ මේ ආපෝතේජෝ වායෝ පට මේ නැත්නම් කේසාලෝ මනකා දන්ත ආදි වශයෙන් කියපු කොට්ටාස වලි. දැන් ඇත්තික වගතර පස්සේ ඒක කොහොමඩක්වත් නැහෙනේ. ඊට පස්සේ ඒක සංසිඳෙන්ට කටයුතු කරුවා කියලා කියන ලොකු පිනක්. එතකොට මෙන්න වගේ අර අසංස්කාර කාය විඤ්ඤාති. එහෙම නැත්නම් ඒකට සංස්කාර කාය විඤ්ඤාතෝ කියන රෙඩිය මම හිතන්නේ පාවිච්චි කරන වචනේ තමයි අසම්පජාන කාය සංස්කාරය. කය මොකද්ද සකස් කිරීම වගේක් කරනවා. හැබැයි ඒක සම්පජඤ්ඤය යටතේ නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි හිතපු නැති වෙලාවලට ඔහෙ සිද්ධ වෙනවා. අන්න ඒක එනකොට තමයි කමඨාන් සුද්ධ කියලා තියෙන අත්‍යන්ත වැදගත්කම තියෙන්නේ. එහෙම නැත්නම් මේ බුද්ධ වචනේ තියෙන නියම වටිනාකම තේරුම් ගන්න වෙන්නේ. මොකද දැන් ඉතින් අර බාහිර දෙයක් නෙමෙයි ඇතුළට බහින වෙලාව. ඉතින් සා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මෙහෙම භාවනා හරියාගෙන එනවනම් ඒකේ ඇතුළෙන් දේවල් පහළ වෙනවයි කියලා කියන්නේ සුබ ලකුණක්. වැඩේ යනවයි කියන එක. කවදාකවත් මේකේ යෝගාචරයට ධෛර්යයක් නම් ලැබෙන්නේ නැහැ. චකිතයක්මයි ඇති කරන්නේ. ශකිතයක්මයි ඇති කරන්නේ. එක්ක මාන්නයක් ඇති කරනවා. එක්ක තණ්හාවක් ඇති කරනවා. එක්ක සක්කාය දිට්ඨිය වැඩි කරනවා. හැබැයි දැන් මේ යන්නේ තනිකර මනෝ මනෝ මනෝමය පැත්තේ. මෙතනදී යෝගාවචරය මේ ගුරුසු හිම සුසුම සියුම් බාටපත් වෙනකොට සප්පුරිසානන් දස්සාවි සප්පුරිසර්මේ කොවිදෝ කියනක ඊ타මත්ම වැදගත් වෙනවා. අහලා දාන්න කෙනෙක් නම් ඉස්සෙල්ලා ඉස්සලා මේවා දකින්නට ඇබ් දෙක අරිනවා තලුව ගසා දානවා නැගිටිනවා යනවා. පහු වෙනකොට දිගට මේක කාගෙන ඉන්න ඕනේ. මේ ඇහැට පේන රූප රූපේ නැත්නම් මේ නාසිකාග්‍රේ දැන වායෝ පොට්ටබ්බ ධාතු විපරිණාමයක් සිදු වෙනවා කියලා කියන්නේ නිසිනින්ද භාවනාව යනවා. නමුත් එතකොට රූප මනෝමය වශයෙන් මතු කරන්න පටන් ගන්නවා. ආහනේ පටන් ගන්නකොට ඒ විශේෂ සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. මේ දෙකම තියෙද්දී අතිසූක්ෂම ආනාපානට යනවයි කියලා කියන්නේ යෝග ජීවිතයේ බලවත්ම බරපතලම අභියෝගය. මොකද යෝගාචරය තාම කලකොලයි. කෝඩුයි. එනිසා ඒ වෙලාවේදී ඒ යෝගාචරයට කවුරු හරි කෙනෙහිලිකමක් කෙරුවොත් ඒ යෝගාචරය දමල ගහලා යනවා නැත්නම් Taman ගැනත් වැරදි අදහසක් ඇති කරගන්නවා. ඒ නිසා මේක කරන්න බැරි දෙයක් කියලා හිතනවා. එමනේ හොඳ පින්වන්ත දක්ෂ නිසි උපදේශ ලැබපු කෙනා වුණත් මෙතන කඹේ ඇවිදිනා වගේ. අතිසූක්ෂම ආනාපානට ගිහිලා ආනාපාන විපරිණාමයට ගියාට පස්සේ මේ ඒකට කියන්නේ අසංස්කාරිකව අසංස්කාරිකව මේ පහළ වෙන දේවල් බොහෝමත්ම ඝන බහල වෙන්න පටන් ගන්නවා. බොහෝම ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා සමහරු අභිඥා ලැබුවයි කියලා හිතනවා. සමහරු සෝවාන් උනායි කියලා හිතනවා. එනිසා සමහරු මම භාවට අභව්‍යයි කියලා මේ පෙන්න දේවල් නිසා තද්ද බල මතිමතාන්තරට යනවා. අද භාවනා ලෝකෙ දිහා බලනකොට ඒක හරීම විචිත්‍රයි හරීම සංවේදනීයයි මේ යාන්තමට පෙන්නන මේ මනෝවිකාර අල්ලගෙන ගොඩනගාගෙන මූලධර්ම නෑ උපක්ලේශ බව දන්නෙත් නෑ එහෙම තමයි මෙතන සක්කාය දිට්ඨියක් වැඩෙන හැටි මාන්නේ වැඩෙන හැටි තණ්හා වැඩෙන හැටි දන්නෙත් නැතුව මේක මේ දක්ෂ යෝගාවචරයේකට හොඳ සරුවට වැටෙන ගහක් හැදිවිච්ච පිළියක් වගේ. පිල්ල බොහොම ජයට වැහෙනවා. දන්නේ නැත්නම් මේ මනුස්සයා දන්නේ නැත්නම් මේක පිළියක් මේක දුරුකල යුක්තක් කියලා දන්නේ නැත්නම් අන්න එතනදී සරුවචනාංශයේ පුදුම විචිත කල්යාණ මිත්‍රෙන්න මතක් කරලා තියෙනවා. සත්පුරුෂයන්ට මතක් කරලා තියෙනවා. ආර්යයන් වහන්සේට මතක් කරලා තියෙනවා. මේ වෙලාවේදී යෝගාවචරයන් දෙලොක් අතර හිර වෙලා ඉන්නේ. ලෝකයා ඔක්කොම මේ මනුස්සයාට පිස්සයි පිස්සයි කියලා කියනවා. මොකද අර පේන රූප නෙවෙයි දකින්නේ දකින්න රූප නෙවෙයි තියෙන රූප නෙවෙයි පේන පේන රූප නෙවෙයි තියෙන්නේ. ඇද්දක හතරට පස්සේ තියෙනවා. හීනෙදිත් මේක වෙනවා. එහෙම නැත්නම් සක්මණෙත් හොඳට හරියාගෙන යනකොට මේක වෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දි පෙන්ලා දුන්නොත් මේ රූපය ආත්මයක් ඇති කිරීම නැත්නම් ඒ දිගේ සංගঠনය තුලින් සක්කාය දිට්ඨියක් ඇති කිරීමට මේ රූප රූපම අවශ්‍ය නැහැ. මනෝ රූපත් හොඳට ඕම ඇති. ඒක චේතනා සූත්‍රයේදී සර්වචාන්සේ සඳහන් කරනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති යමක් චේතනා කරනවා යමක් ප්‍රකල්පණය කරනවා නම් කල්පනා කරන නැත්නම් අනුශය කරනවා ඒ තුනෙන් කොයි එකේ හරි විඥානය කොක්ක ගන්න. මේ බව දැනගෙන යෝගාවචරයේ බුදුහාමුදුරුවෝ උපදේශ ලබාන භාවනා කරන චේතනා කරන්න එපා. ස්වභාවයෙන් මුස්පැටෙට දෙන්නේ. ප්‍රකල්පන කරන්න එපා, plan කරන්න එපා. එතකොට වෙන්න තියෙන්නේ අනුශේ වශයෙන් ගොර්ජ්‍ය දාන ටික විතරයි. ඒක දැනගන්න ඒ ප්‍රකල්පන චේතනා නැති වුණත් ඒ මතුවෙන අනුශේ ආශ්‍රය කරගෙන අනුශේ ආහාර කරගෙන විඥානේ පෝෂණය ලබනවා. ඒ විඥානේ ඇති පුනර්භවයක් ඇති කරන්නේ. චක්කාය දිට්ඨියක් වශයෙන් හෝ දිට්ඨි වශයෙන් අනුසය ඇති කරගන්න ඇති. සංස්කාර ඇති කරගන්න ඇති. ඒ නිසා මේ වෙලාවේදී යෝගාචර දැනගන්න ඕනේ මේ ඇද්දක වහගෙන ආනාපාන සංසිඳනකොට මතුවෙන්නේ මගේ නියම ප්‍රകൃතිය. මේ රඟපාන බාහිර ලෝකේ නෙවෙයි ඇති හැටිය පේන්න පටන් ගන්නවා. ඒ ඇති සමාට උඟක් ප්‍රසන්නයි නැත්නම් උඟක් අප්‍රසන්නයි. කොහොමද ටිකක් විකෘති. අපි හිතාන ඉන්න දේ නෙවෙයි. අන්න එතනදී තමයි යෝගාවචරයට නියමම සද්ධාව. බුදුහාමුදුරු කියන්නේ කවුද? ඒ වගේම තමන්ගේ සීලය. මගේ මේ දුසීලකමකට එන එකක් නෙවෙයි අකුසලයට එන එකක් නෙවෙයි මේ තමයි පළවෙනි තිරේ අයින් කරපුවා යටින් එන තිරේ පේන හරිය කියලා එක පැත්තකට කියා කි යෝගාවචරයට වස්තුකාමයේ අයින් කළා දැන් කෙලෙසකාමයට වැටෙන වෙලාව. වස්තුකාමයේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ ප්‍රകൃතිය. දැන් ඒක නතර කරනකොට ඇතුලේ තියෙන ගොජේ එළියට දානවා. ඒක කිලේශකාමී. ඒක අටටි බොහොම භයානකයි. ආන ඉතින්දි ලෑස්තිලා යනකොට තමයි සත්පුරුෂයන් දැකපු, කල්යාණ මිත්‍යයන් දැකපු, ආර්යයන් දැකපු, ඇසු විරුතන් ඇති, කලින් කරපු එකෙන් අද්දකීම් සහිතව යනකොට මේ ඇද්දක ඇරලා පේන දේවල් නෙවෙයි ඇද්දක වල භාවනා හරියනකොට සතිය හරියනකොට සමාධිය හරියනකොට මතුවෙන මේ දේවලුත් මේක ආත්මය කියලා ගන්නත් එපා මෙහි ආත්මය කියලා ගන්නත් එපා මේ ආත්මයෙන් නිපන්දයක් කියලා ගන්නත් එපා මෙහි ආත්මේ බසන්න යන්නත් එපා මේක සරුවචනාංශයේ උපදේශයක් වශයෙන් පෙන්වන්නේ නේතම්මම නේසෝමසින මේසෝවත්තා කියලා මේ භාවනා කරනකොට මතුවෙන මේ චිත්ත රූප මම කියන්නත් එපා මගේ කියන්නත් එපා මගේ ආත්මය කරගන්නත් එපා ඒ ඇති ඒක හරි මම කිව්වොත් මගේ කිව්වොත් ආත්මය කිව්වොත් ඒකෙන් විඥානයේ පෝෂණය ලැබෙනවා ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා ඒක සංස්කාර කෙරුවා වෙනවා ඊට පස්සේ ටිකට ටිකට යන පුනර්භවයක් ඇති කරනවා ඊට මේ භාවනා කරනකොට එන දේවල් බැහැර අරින්නත් එපා හරියටම ගුරුවරයාට කියන්න ඕනේ කමඨාන් සුද්ධ කරන ධර්ම සාකච්ඡාවට මෙහෙම මෙහෙම වුණා ඒක වෙනද මනාපේ හරියමනාපේ පහළ වුණා නම් ඔය රූපං අත්තනෝ සමනුපස්සති කියන එක එක්ක වෙනවා. නැත්තම් රූපවන්තං වාත්තානං කියන එක වෙනවා. නැත්තම් රූ අත්තනිවා රූපං කියන එක වෙනවා. නැත්තම් රූපස්මින් වාත්තානං කියන එකකින් තමයි ඔය සැකේ පහළ වෙන්නේ. ඒකේ පහළ වෙන එක සාධාරණයි. මොකද අපි මෙතෙක් කල් හිටපු ලෝකෙට මේක කෝඩු නිසා. නමුත් එතන තමයි අර ලෝකයේ තියෙන සම්මුති රූපවල වගේම මේ හිතින් ඇති කරන රූපවලට ආත්මවන්ත වෙන්න දෙන්න එපා රූපවන්ත වෙන්න දෙන්න එපා එහි ආත්මේ ගිල්ලවන්න යන්න එපා මේක ආත්මේ කරගන්න යන්න එපා ඔතන තමයි භාවනාවේ පිස්සු වෛදක සම වෙන තැන ඒක සමාදම් කරවන්න හදනවා නම් දැන් ඔබ මේ අභිඥා ලැබලා තියෙන වාසවලසල් ධ්‍යාන ලැබලා තියෙන අසවලසවල් මාර්ගඵල ලැබලා තියෙන කියලා ඉතින් කවුද පිටේ ඉඳලා නැහැ කියන්නේ මේකට කියනවා தත්වගත කරනවා කියලා බ්‍රේන් වොෂ් කරනවා කියලා කිරුවට පස්සේ අර මන්දයා කල්ප ගාණක් සමාට කාලා ඉන්නවා හරි කියලා. බුදුරජාණන්ද කියනවා මෙතෙන් යනකොට පරිස්සම් වෙලා යන්න රූපේ මෙතන ආත්මය කියලා ගන්නත් එපා ආත්මයේ රූපයක් ගන්නත් එපා රූපයේ ආත්මය ගන්නත් එපා රූපේ තුල ආත්මය කිඳා බසන්නත් එපා ඒක සැක කරන්න. ඒ නැත්නම් මේක විචක්ෂණ බුද්ධියෙන් බලන්න. මේකට හොඳම වැඩේ තමයි මේ විචක්ෂණ බුද්ධිය පිළිබඳ පරිචයනයේ ලක්ෂ වාරයක් එන්න දෙන්නේ. දසලක්ෂ වාරයක් එන්න දෙන්න. ඉන්නකොට එකම විදියට එනවනම් ඒක වෙන්න පුළුවන්. ඒක වරින් වර වෙස්මාරු කරනවා නම් මතක තියාගන්න මේවා නිකන් බලාකුළු විතරයි. නිකන් ගලාගෙන යන ඡායාවල් විතරයි. මායාවල් විතරයි. මිරිඟුවක් විතරයි. හීනයක් විතරයි කියලා. ඉතින් අර කලින් අහලා තිබුණා නම් පේන හැමදේම තියනවා, තියෙන හැමදේම පේනවායි කියන එක මෙතෙන්දි පැහැදිලිවම අභියෝගයට ලක් වෙනවා. පේනුණට එහෙමම බාර ගන්න ඕන කමක් නැහැ. ඒකට මොකද්ද බාරගන්නේ වෙනකොට බුදුන් කෙරේ තියෙන සද්ධාව. තමයි පිටලා තියෙන සීලේ. එහෙම නැත්නම් මට මේ හරහා මේ මම මේ සම්මුතිය පිටගෙන යන්න හදන ගමනේදී මේ අතරමඟ හම්බෙන දේවල් වල ටැග් ගහන්න නරකයි. කාගෙන යන්න ඕනේ කියන දේ තීරුම් බේරුම් කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඒක තමයි යෝග ජීවිතේ නැත්නම් මුළු සංසාරම යා කරන ලොකුම දානෙ. වස්තු දාන අනම්මනන් දෙනවා මෙතන තමයි පුරුදු කරන්නේ. මේන කිසිම දෙයක් අල්ලන්න එපා. දීලා දාන්න ඕන. චාග පටිනිස්සග්ග මුක්ති අනාලය කියන වචන සරුවත් යන සඳහන් කරනවා. හැබැයි මේ දෙයක් දැකලා අතගාලා කරන එකක් නෙමෙයි. භාවනා කරනකොට මතුවෙන දේ ඒ දේ කරන්නත් ඉස්සෙල්ලා අර ආනාපානෙ හොඳට සියුම් කරගෙන යන්න ඕන. පිම්බීම හැකිලිම සියුම් කරගෙන යන්න ඕන. වම දකුණ සක්මන සියුම් කරගෙන යනකොට තමයි මේක එන්නේ. ඒක ලෑස්ති වෙලා ගියොත් තේරෙන පටන් අර ගන්නවා. ධම්මදින තෙරින්නාංශේ ඒ විසාකෝපාසුමාරි කියපු ආකාලේ අදයි මේ දේවල් වල කිසි වෙනසක් නැහැ. ඒ අවුරුදු 2600ක් ගියයි කියලා මේක පරණ වෙන පිලුණු වෙන ගතියක් නැහැ. මෙන්න මේ විදිහට සජීවීව දකින්න පුළුවන් නම් අපි කියන එකට වේදල්ලේ කියලා. අපි කියන එකට විචක්ෂණ බුද්ධිය කියලා. එහෙම නැත්නම් ව්‍යාකරණ භාෂාව කියලා. දුර්ජන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ නිසා ඒකෙදී සක්කාය දිට්ඨිය ඇති වුණා නම් ඒත් සතුට හිතෙනවා අඩු ගානේ මම අද දැක්කා කියලා. සක්කාය දිට්ඨිය ඇති වුණා මම දැක්කා. මොකටද ඇති වුනේ? මේ භාවනා කරන්න ඇතිවෙච්ච ආලෝකයකට. නැත්නම් භාවනා කරන්න ඇතිවෙන බයකට. භාවනා කරන්න තියෙන ගැස්මකට භාවනා කරන්න තියෙන නිදිමතකට මොනවාරි දෙයකට ඔක ප්‍රශ්නයක් වෙන සක්කායදිට වෙච්ච නිසා ඔක ප්‍රශ්නයක් වෙන සංස්කාර කරපු නිසානේ ආනේක සාකච්ඡා කරන්න කරන්න කරන්න හොඳ පැත්තට වන්න උතු පැත්තට වේවා භාවනා සාකච්ඡාට හොඳ ඕජාවක් ලැබෙනවා යෝගාචර සමංගන ස්වයං විවේචනයකට ලක් වෙනවා ඒ වගේම කිසිම දෙයක් දහස්වර අත්දකින්න නැතුව නිගමනයකට එන්නේ නැහැ එක සැරයක් දැක්කට උපේක්ෂා වෙනවා ඉතින් මේවා ඉතාම ගැඹුරු භාවනා ජීවිතය අවශ්‍ය කරන ගුණාංග ටික ඒ සඳහා පෙරසකස්මක් පෙරවුරුවක් ඇති වෙන්න නම් අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිතේ අරිය ධම්මේ සුවිනීත සප්පුසානන්දස්සාවි සප්පුස ධම්මේ කෝවිදෝ සප්පුස ධම්මේ සුවිනීතෝ කියලා ඒ නිහඬ භාෂාවෙන් ආර්යයන් වහන්සේලා සහ සත්පුරයන් වහන්සේලා මේ පෙන්නනදී ඇර මේ ජනමාධ්‍යයෙන් පෙන්නන හදිසි කෝපය පාරිභෝගිකත්වය වගේ දිගේ යනවනම් මේක හොද හොද මඩේ දෙමිලක් වෙනවා ඒත් ලාභයි තමන තේරෙනවා මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කවුරුත් නිසා නෙවෙයි මගේම මේ සිද්ධිය එනකොට එළඹ සිටින්න නැති නිසා ප්‍රමාද වෙන නිසා කියලා තේරුම් ගත්තොත් ඒ වුණත් මම කියනවා සතුට වෙන්න පුළුවන් අඩු ගානේ මේ ප්‍රශ්නේ ඇති වෙනකොට ප්‍රශ්නේ දිහා උත්තරේ පැත්තකදී ප්‍රශ්න විග්‍රහ කරන්න පුළුවන් ඒක නිසා මේ ධම්මදින්නා සහ විසාකතුම ඇති වෙච්ච මේ සාකච්ඡා විහිම ආනන්ද ස්වාමීන් මතක් කරන ඉඳලා පළවෙනි ධර්ම සංගායනාවට බුද්ධ දේශනාවක් විදිහට ඇතුල් කරලා තියෙනවා. ඇත්තටම සූත්‍රය මානව බුදු දනන්සේ අනුමත කරනවා. ඒ නිසා අද අපට භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් යන විග්‍රහ කරන්න ලැබෙන නිසා යම් ආකාරයකට බුදුන් දකින්න පුළුවන්. යම් ආකාරයකට ධර්මයේ දකින්න පුළුවන්. යම් ආකාරයක අපි කරන වැඩේ සංඝයා විසින් සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනෙක්ගේ කටයුත්ත කරන්න පුළුවන්. අපි මේ කරගෙන යන සීලේ හරි කියලා අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේකනේ අපි ස්ථිර කරන්නේ මේ සක්කාය චිත්ත නැති කෙනාට බුද්ධිය අවික්කප්පසා ධම්මිය අවික්කප්පසා සංඝිය අවික්කප්පසාද අරියකන්ත සීලිය අවික්කප්පසාද ඇති වෙන වැඩපිළිවෙලක නම් ඉන්නේ අපි දිගට මේක වේගගත කරන්න යන්න ඕනේ තෝරණයක් අවශ්‍ය නැහැ මේ විදිහට දිගට දිගට දිගට කරගෙන යනකොට මේ සංසිද්ධිය හදාර ගන්න පුළුවන් වෙනවා නම් ඒක තමයි මේ වගේ අපි ධර්ම සාකච්ඡා ධර්ම දේශනා කිරීමේ අදහස. ඒ විදිහට සීල දෙනාට තම තමන්ගේ භාවනා વિશે තම තමන්ගේ සීලයේ વિશે ශ්‍රද්ධාව ධෛර්යය වැඩි වැඩියෙන් පාල වේවා. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන අදහසෙන් ධර්ම දේශනාව නතර කරනවා සීල දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා. අපි දේශනාවේ સમાප්තිය සටහන් කරන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව මචමතාන්තර ප්‍රශ්න ප්‍රචාරණ විවේචන තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා ඉන්නවා. එහෙම නැත්නම් අපි ඊත්වතා සාදි ගාථා සජ්ජහානා කිරීමේ දේශනා ශ්‍රවණ සැචිවාරය સમાપ્ત කරමු. දැන් ප්‍රශ්නේ අහන්නේ කවුද? ඈ දැන් මේ ප්‍රශ්නේ අහන්නේ කවුද කියන එක බැලුවොත් එතනින්ම තමයි අතෙන් යන්නේ. ඒ ඒ එහෙම නම් ඒ වචනේම අතෙන් දාපුවම හරි. ඒ මම යා තමයි අතනත් කරන්නේ. මම දන්නවා ඔක මේ කියන්නේ විහිළු කරන්න වටින්නේ නැහැ අහන්න ඕනේ ප්‍රශ්නයක් බව. නමුත් සම්මුතියෙන් උත්තර දෙනකොට ඒකම තමයි උත්තර දෙන ක්‍රමය. ඒ කියන්නේ ඔන්නේ බලන මිනිහා ස්ථිර කෙනෙක් කියලා ගත්තොත් අපි ධක්කායදිට අහු වෙනවා. ඒ බලන යකා මම හරි මොක හරි වෙනස් වෙන જાතිකක් කියලා ගත්තොත් අපිට නිවන් දකින්න පුළුවන්. ඒක විපරිණාමයට පස්සේ විපරිණාම වෙන්නේ ආනාපාන විපරිණාමයේ දකින්නොත් දකින්න එක විපරිණාමේ වීට. ආනාපාන විපරිණාමයේ උනත් දකින්න එක එකම නම් ඒ මොඩකම එහෙම ඉන්නේ. දකින්න මනුස්සය මම මේක පටන් ගන්න එක නම් ඉවර වෙනවා කියලා හිතනවනම් ඒ කියන්නේ කිසිම භාවනාවකින් හරියන්නේ නැහැ. මෙට්ටයි වෙන එකයි වෙන්නේ. බලන කෙනා හැමදාම වෙනස් දෙන්නේ. ත්‍රිඥානංශය ආනාපාන පෙන්වලා දන්නේ ආනාපාන නිවන නිසා නෙවෙයි. ආනාපානෙ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන ආනාපාන කරන යනකොට මතුවෙන ඔය රූප සද්ද ගන්ධ රස නිමිති ඔක්කොමත් වෙනස් වෙනවා කියන එක පිළිගත්තා නම් ඒ මනස වෙනස් වෙන්න කැමතියි. ඒ මනසට බොහෝම ඉක්මනට බහනා කරගයි. නෑ මං ඊයේ දැකපු එක අදත් ඕනේ. මං අද ඉන්නේ අසවල් ඥානේ, අසවල් ධ්‍යානේ කියලා ඇල්ලුවා නම් කොයි එක ඇල්ලුවත් තමා විහිම මෙතන හිර වෙන්න නිසා එයාට ඒ දර්ශනේ ඊගාව දවසේ කියවන්න හම්බ වෙන. එයා අපේක්ෂාවෙන් යන්නේ. ඒකෝට සක්කාය දිට්ඨිය පහළ වෙනවා. එනිසා බලන කෙනා වෙනස් වෙන සුළු එකක්. තිතස්ස අඤ්‍ය තත්තං කියලා බුදුහාමුදුරුවෝ හරස්පර වචන දෙකකින් පෙන්වන්නේ මේ තිතියාගේ වෙනස් වෙනකම. තිතිය කියන්නේ ස්ථිරයි කියන එක. තිතියේ වෙනස්කම කයි තමයි කියන්නේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තං පඤ්ඤායති. මේ භාවනා කරන ඉන්න ඉඳගෙන ඉන්න මගේ අන්‍ය භාවයක් පේන්න පටන් ගන්නවා. නොදැක්ක පැති. මේක වෙනස් වෙන්න පුළුවන්. මේක එහෙම ඉස්තිරසාර මේ සතහනක් ආකාරයක් නැහැ කියන එකයි. ඒතර ප්‍රශ්නයක් මතුවෙනවා. ඕකට මොකද්ද දෙන්න නම කියලා. කොයි නම දැම්මත් ෆොටෝ එකක් ගන්න විදිහකුත් නැහැ. නමත් වෙනස් වෙනවා, ෆොටෝ එකක් වෙනස් වෙනවා නම් ඩෙන්ටි කාඩ් එකට අලවන්නේ මොකක්ද? මේක නිසා මේ දාර්ශනික ප්‍රශ්නය, ධාර ප්‍රශ්න කියලා කියන්නේ මොකක්ද? ආධාර ප්‍රශ්න. සාමාන්‍ය සූක්ෂම සූක්ෂම මේ නාමාකාරක නෑ ඒතියෙදී සමත වෙන්න පුළුවන්. සමත වෙන්න පුළුවන් අනන්තවත්. ඒ කියන්නේ පය කයන පසන කොටසේදී හරියටම කියන්න අමාරුයි මේ යන්නේ සමතද විපස්සනාද කියලා. ඒ දෙකේදීම සමාන ලකුණු වෙන්න පුළුවන්. මොකද තාම සත්‍ය සමාධිය දෙක අතිනත ගන්න වෙලාවක්. ආලිංගනය කරන වෙලාව. මේ දෙකම අවශ්‍යයි සමත විපස්සනා දෙකට. අර සමාධිය මේ සමත සමාධියද විපස්සනා සමාධියද කියන එක විදර්ශනා සමතේ දෙක වෙන් කරලා පෙන්නන නමුත් මෙතෙන්දී මේ දෙකම සමත සමාධිය විපස්සනා සමාධිය දෙකම සමාකාර වෙන්නේ. ඒ කියන්නේ උපචාර සමාධිය දක්වා ওই දෙකේ සමාන ගති තියෙනවා. උපචාර සමාධියෙන් එහාට තමයි ওই පොත්පත්වල ඒ වගේ තියෙන ඔය ක්ෂණික සමාධි ආදි වශයෙන් වෙන් කරන්න උත්සාහ කරන්නේ. භාවනා කරපු කෙනෙකුට ඒකට කෙනකින් අහන්න නැතුව උත්තර දෙන්න පුළුවන් වෙන්න. භාවනා කරපු නැති කෙනෙක් නම් ප්‍රශ්නක් අහදයි. භාවනා කරනකොට සමානයි කියලා කියන්නේ. ඒක අපිට කියන සමානයි කියලා. වෙන මොන කරන්නේ අපිට භාවනා බුරු කරන්න බෑ. නමුත් මේ අංගදෙනෙක් හිතනවා එනං එහෙම හීන පේනවනම් නිින්ද ගිල්ල වෙන්න ඕනේ කියලා. මෙතන තියෙන අවදි භාවයක් අතන තියෙන නිින්ද. ඉතරයි වෙනස. මේ අවදිභාවයේ තිබුණාට පිටින් බලනකොට පේන්නේ තද්ද නිින්දක ඉන්නා වගේ තමයි. ඒ නිසා පිටින් ඉන්න කට්ටිය චෝදනා කරනවා මේ කිරනවා කියලා. ඒකයි හුඟක් කලකට ඔය භාවනාවට උපහාස කරන්නේ. එයාට ඕන කරලා තියෙනවා ඒක හරියට මෙහෙම කරගෙන ඉන්න, එහෙම කරගෙන ඉන්නවනම් භාවනාවක් නැහැ කියලා විතරක් හිතාගන්න. ඒකකොට ඒ කියන්නේ මනුස්සයා මේ රංගපෑමක් කරන්නේ. රංගපෑම තමයි වටන් අරගන්න. බුදුහාම කියනවා සිවුර අඳිනකොට පරිමණඩල කියලා ඇඳපන්. උන් වැඩ කරන පරිමණලේ කැඩුනට ඒක ප්‍රශ්න නෑ. අනිදා සංසිඳනකොට පරිමණලේ තියපන්. ඒ වගේ ඉඳ ගන්නකොට හොඳට සමබරව වාඩි වෙනවා. වාඩි වුණාට භාවනා යනකොට ඔබ වැක්කිරෙනවා. ඒකේ එහෙම වෙන්නේ නැතුව මේ විපරිණාමයක් කොහෙද අත්දකින්නේ? මං කියන්නේ වැක්කිරෙන්න ඕනේ කියලා. හිතලා වැක්කිරෙන්න ඕනේ නෑ. වැක්කිරුණාට ඒක කරන්න දෙයක් නෑ. එතකොට තමයි අර අඩහින්දට යන්නේ. එතකොට තමයි හිත ඒ ඇති වෙන්න අනුසය ගොජ දාන්න පටන් ගන්න. නිදි නිදි යනවා. කඩා ගත්තොත් මට මනාප කරුවොත් අමනාප කරුවොත් මේක හොඳ දෙයක් නෙවෙයි කියලා සැක කරොත් අර අනවරත ප්‍රවාහය කඩලා යනවා. එන්න බින්න තුවාලෙන් සැර වෙන්න වගේ දිගටම ඇවිල්ලා ඉතියා බලන්න ඉන්න ඕනේ න රූපං අත්තන ගමනේ පස්සේදී රූපස්මින රූපස්මින් වාත්තනි න අත්තනිවා රූපස්මින් අත්තනිවා රූපං රූපස්මින් අත්තනි මේ පේන දේවල් වල මොන තාලෙන් හරි කොක ගහන්න හදනවද කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ওই රූප නොපෙනෙන වෙලාවේදී පේන්නේ නැති එක ගැන සැක උපදිනවා. දැන් මොකේද හිත පිහිටවන්නේ කියලා. දැන් මේ සක්කායදිට නැති කරන්න හදනේ නැති කරුණාට පස්සේ යනවා දැන් මොකද කරන්නේ කියලා. දැන් කොහෙන්ද සක්කායදිට ගන්නේ සුපර් මාකට් එකෙන් ගේන්න ඕනේ ආයෙ සක්කායදිට. ඒ කියන්නේ මේ යන ගමනේ කොහෙද යන්නේ කියන එක පරමාර්ථ පැහැදිලි නැහැ. ඒ සාධාරණයි. ඒක පටන් ගන්නකොට එහෙම තමයි. නමුත් මේ ධර්ම සාකච්ඡාවේ මේ කමටහන් සුද්ධ කියන කරන්න හදන්නේ ඒ પરමාර්ථය පිරිසුදු කරලා දෙනවා. අපි දන්න තැන ඉඳලා නැති වෙනවයි කියලා කියන්නේ දන්න සක්කායදිට ඉඳලා සක්කායදිට නැත්තන්ට යන්නේ. නැති වෙනකොට මානසිකාර නැහැ. ඒ හැටි අර කුඩල මෙහෙම කරගෙන ඉන්න පාරමෙද? මෙහෙම මෙහෙම කරලා ඉන්නවා බලන නැති වෙනකොට මෙහෙම වෙලා ඉන්නවා. ළඟින් ගියා නැට්ටක් ගල ගහනවා. අටවලා දින තුවක්කුවක් වගේ. එන දෙයට ගැව්වා. ඉතින් එහෙම විඥානයේ තද්ද අවදි භාවයකට යනවා මොනවා හරි ආහාරයක් ඉල්ලනවා. ඒක සර්වයෙන් කියනවා චේතනා පහනොත් ඒක ආහාර කරගන්න. කල්පනා කරුවොත් ඒක ආහාර කරගන්න. එහෙම නැත්නම් අනුසේ ආහාර කරගන්න. අපිට කරන්න තියෙන චේතනා කල්පන නොදී චින්තාමය ඥානදී අනුසයට ඉඳ දෙන්න. ඒ ගෙවෙන කම්ම. අනුසේ ගෙවෙන කම්ම බලා හිටියට පස්සේ විඥානය අසතයි. අපි ඊට පස්සේ විඥාණයට ලක්ෂ්‍ය එකක් හදලා දුන්නොත් ක්ලාන්ත වෙලා ඉන්නේ අසරීපයි යරිනේ කිය ඕකයි වෙන්නේ. දන්නේ නැහැ මේ වෙලාවේ මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපි ඊට පස්සේ විඤ්ඤාණයට ග්ලූකෝස් ටිකක් දෙනවා. අනේ අපි මේ මෙච්චර කල් මයත් එක සංඛාරයකට ආපු එක නා දැන් ක්ලාන්ත වේගෙන ඉන්නේ. ඒ ග්ලූකෝස් ටිකක් දෙනවා පවන් ගහනවා. අතපය ටික ඇල්ල කොහොම හරි අරමුණු ටිකක් දෙනවා. තීර අහනවා මම දැන් කොහොමද සක්කාය දිට්ඨි නැති කරගන්නේ කියලා ප්‍රශ්න අහනවා. හරි. හරි නේද? දැන් අපි ඉස්සර වෙලා ඉන්නකොට ඒ නින්ද මේ ඉන්නවා කියලා පේන්නේ නැති වෙලාවට එතන කර්ම මොනවාද ඒ වෙලාවෙදී ඒකට යන්න පුළුවන් අන්තිම සියුම් ආනාපානෙ ඉන්නකොට ඒක මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. අන්තිම සියුම් ආනාපානෙ ගිහිලා ඒක තියෙන ආරම්භන සූත්‍රය කියලා එකක්. සර්වචනසින් අහන ආනන්ද හැමතුරෝ පට වියපෝ තේජෝ වායය අරමුණු කරන්නේ නැහැ. රූප ශබ්ද කන්තර සාරමුණු කරන්නේත් නැහැ. ඇහැ කන දිවනාශය අරමුණු කරන්නේත් නැහැ. නේව සංඥා නාසඤ්ඤාගෙන අරමුණු කරන්නේත් නැහැ. මේ ලෝකේ පරිලෝකේ අරමුණු කරන්නේත් නැහැ. නමුත් අරමුණකුත් තියෙන සමාධියක් තියෙනවාද කියලා අහනවා. උදාහරණ කියන තියෙනවා කියලා. අරමුණු සිය ලෝකේ තියෙන දේ ඔක්කොම නම් කරලා කියන මේ කිසි දෙයක් අරමුණු කරන්නේ නැති ඒ ආරම්මණංච සති. එහෙම සමාධියක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා එතන තමයි මේ ආනපනේ අරගෙන යන්න හදන්නේ. એટલે ගියාට පස්සේ පෙන්වනවා කුඩල මෙහෙම කරගෙන ඉන්න වෙලාව එන දෙයට ලෑස්තිලා ඉන්න කොයි දෙයට හරි අපි කරන්න හදන්නේ නොදැනුවත්කමෙන් මෙයාට ආහාර දෙනවා අනුකම්පාවෙන් මේ කාටවත් කෑ මේ මගේ ආත්මෙට කියලා අනුකම්පා කරනවා නේද කියනවා නිර්දයව පහර දෙන්න ආවනම දයෝ සිම්මෙච්ච නැති දැන් ගුරුතු කාම මේ රාග ආමෝ ඒවා ඉච්ඡා ප්‍රකට වෙන්නේ නැවත කුටි එකකින් නේද අල්ලන්න ගන්න. කියන්නේ එක්ක නැගිටින්න දෙනවා කිසිම හේතුවක් නැහැ. ඒ අර ගුරුසු ඒවා බලපෑම. ඒ ගුරුසු ඒවා කියනවා මෙතෙන් දෙන්න බෑ. මෙතෙන් එන්න බෑ. ඒවා ඒ ක්‍රමයෙන් වීතිකම කෙලෙස අයින් කළා, පරිඋත් ทาน කෙලෙස අයින් කළා. දැන් අනුසේ වැඩ කරනවා. අනුසේ තියෙන්නේ නිකන් මල්ලෙන් ගහිලා. නිකන් දුම. නිකන් හොල්මන තියෙන්නේ. මොකද ඒත් ඇති අපිට පරියන්කයකින් නැගිටින්න තරම්. එහෙම නැත්නම් මේ භාවනා ක්‍රමෙ එපයි කියන තරම්. මේ ගුරුවරයා හොඳ නැහැ කියන තරම්. මේ භාවනාවත් නැත්නම් හොඳ නැහැ කියන තරම් ඒති. ඉතින් බුදුන් කියන එක ඒ මනුස්සයාගේ දෝෂ නෙමෙයි. එක්ක චේතනා එක්ක ප්‍රකල්පන නැත්නම් අනුසයත් ඇති විඥාණයට එල්ලී ගන්න. ඒක අපි දැනගත්තට පස්සේ වෙන තියෙන අපි ඉස්සර චේතනා නතර කරනවා. කාය සංස්කාර වචී සංස්කාර නැතර කරන විදිහට කටයුතු කරනවා. ඒකට ප්‍රකල්පන එනවනේ. චින්තාමය ඥාන, මේ අනිත්‍ය දුක්ඛම් බලනකොට, අසුවේ බලනකොට මන ඒ ඔක්කොම ප්‍රකල්පන වෙනවා. හරියට යනවා ඉවත් ඕනේ. ඒක නතර කරුවට පස්සේ ආත්මෙන්ද බෑනේ මොකද බෑනවා සමහර වෙලාවට කියනවනේ පටිච්චසමුප්පාද බලපංචේ. තනින් බලපංචේ. තනින් බලපංචේ. එතෙන්ද බලන්න එහෙම බලනවා නම් ඒ බලන තාකල් ප්‍රකල්පන මට්ටමේ තියෙන්නේ. ඒ ප්‍රකල්පන කරන්න වෙනවා ප්‍රයත්නයේ ප්‍රයෝජන තියෙන තාකල් ප්‍රයෝජන හැලුණාට පස්සේ ප්‍රකල්පන නැහැ පරිසම්පදෙන් තේරෙනවා එතකොට යනවා අනුසයට විතරයි. හේතුව සත්‍ය අවබෝධ කරගන්න නම් අපි සම්පූර්ණ දෙන්නේ අන්තර. පැහැදිලිව. සත්‍ය සම්පූර්ණ සත්‍ය අවබෝධ නොකළ කෙනාට නිරෝධයක් නැහැ. නිසා මේ පටිච්ච සමුප්පාදේ වුණත් උපාදේ නොදක විරුද්ධයක් දකින්න බෑ. උපාදේට යන්නවනේ. පටිච්ච සමුප්පාදේ කියන්නේ යමක් ඇති කල්ලි යමක් සිදුවන්නේ. දැන් ඉතින් අපිට පේනවනේ යමක් තියෙනවා කියලා. අපි ඒක දිහා බලමු. ඒ බලන්නේ මේක හේතු නිසා පහළ වෙච්ච දෙයක්. නැත්නම් මේක දැක්කයි කියලා නිවන් දකින්නේ නෑනේ. අපි ධර්මයේ ධර්මතාවය දකින්න සුළු ගිල තවසක ඒකත් හිතෙනවා. මේ හිතියට පස්සේ ආයෙ පරිසම්පදේ බලන්න ඕනේ. තුවාල හනිපුරාට පස්සේ වේත් බඳින්න ඕනේ නේ. යන මාර්ගයේ තියෙනවා. යන මාර්ගයේ තියෙනවා. පැහැදිලිනේ. ඒකනේ චේතනා ආනන්දාමර ඇහිලා කියමු ගන්න. මට හරියේදී මම දැක්කම පිට පරිච්ඡ සම්පාදේ මෙහෙමයි ස්වාමීන් වහන්සේ මොකද ඔගේ අමාරුයි. ආ එහෙම කියන්නේ පාණේ ආනන්ද. ඔබ නැදෙන්නත් බලන්න පුළුවන්. උදේටත් බලන්න පුළුවන්. නැද අකේතල බලන්න පුළුවන්. මොකද භාවිතෝ බහුලීකතු. දැන් අපි දර්ශනයෙන් පහසබ්බා කියන තැනට එනකොට එකක් භාවිතෝ බහුලීගතෝ කියනකොට භාවනාවයි. ඒක අයක දර්ශන දැක්කට පස්සේ හත් වෙනි එකට තියෙන ආසවල දැන් ආනන්ද ආනන්ද සමාධි කේස් එකේ තිතලා තියෙන පරිසම්බද දැක්කයි කියලා ඡන්දයක් පහළ වෙලා. මේ මනාපයක් පහළ වෙලා ඒ බුදුහාමර ඒකත් බලන්න. පරිසම්බද දැක්කයි කියලා ආසාවක් ඇති වුණා නම් සතුටක් ඇති වුණා නම් ඒකත් ඒකත් ඇති ආසය අනුශය කරන්නේ ඒකවත් තියාගන්න එපා. ඕක උඹ දැක්ක එක විදියක් උඹ මැද ඉඳලා අගට බලද්දී දැකපු දවසේ ඕක ගන්න දෙයක් නැහැ. ඔක ඉවරනට පස්සේ ආයෙම බත් බත් කෑවට පස්සේ ආයෙත් දීලා වැටක් තියෙන වතුර බීවට පස්සේ ඒක හලනවා. අනේ හැලුනට පස්සේ ආයෙත් දෙන්න හදනවා. එහෙනම් ඒක තක తీරුකම. ඒ කියන්නේ කෙරෙනවා. අවබෝධ කළාට පස්සේ ආයෙත් නෑ පස්සේ. අවබෝධ කෙරුවා නම් වෙනවා. චින්තාමය පැත්තේ ඉන්න කට්ටිය මේ මෙනෙහි කරනවා. අර්ග නැති දේවල් સંદર્ભ දාගෙන චින්තාමය පැත්තට යනවා. මොකද චින්තාමය හරිය ලස්සනට ඒ වෙලාවේ බාධා නැතිව හොඳට කරන්න පුළුවන්. ප්‍රකල්පන ලේසි. ඉතින් ඒකට එයා හිතනවා මේක වටින දෙයක් කියලා. මොකද මේක ප්‍රකල්පනයක් බව තේරුම් අරගෙන ඒක හැදුනට පස්සේ ඒක අතහැරලා අනුසයට ඉඩ දෙන්න බෑ චේතනා ප්‍රකල්පන තියෙන තාක්කල්. නිසා චේතනා අයින් කරනවා. එස ප්‍රකල්පන ගොඩාක්ල් හොල්මන් කරනවා. ගෙව ගෙව ගෙව ගෙව කව දාලා යමක් නොකර සිටීමේ හැකියාව බලනකොට එනවනම් එන්නේ අනුසය. ඒකටත් නැත්නම් තමන් හිතන දෙයකට ඡන්දය ප්‍රේමයක් ඇති වෙනවා නම් එහෙමනම් ඒක ඇදලා යන්නේ. ආන් ඒක දැක්කොත් ඒකෝර තමයි උපාදානයේ උපාදානස්කන්ධය සංස්කාර නොකර ඉන්නවයි කියලා කියන්නේ එතන තමයි. ඒ සංස්කාර නොකර ඉන්නවා කියන එක චේතනා ප්‍රකල්පන අනුසේ වශයෙන් මට්ටම් තුනකින් ඒ ඔචේතනා සූත්‍රය සඳහන් කරනවා. ආනාපාන සතියේ කාය සංස්කාර මනෝ සංස්කාර වශයෙන් චිත්ත සංස්කාර වශයෙන් සඳහන් කරනවා. විවිධ ක්‍රමවලට සර්වඥාන්සේ පෙන්ලා දෙන දම ගොරෝසු දැන සිට සියුම් තැනට යනකොට ඒකේ මැද තැන ඇත්තටම දක්ෂ යෝගාවචරයෙකුට වෙන්නේ ඉතින් යෝගාවචරය ආර්යයන් වහන්සේලා දැකලා සත්පුරුෂ ධර්මය අහලා නැත්තම් මේ අභිරමණයක් කරනවා ධර්මයේ අභිරමණයකට යන්න පටන් ගන්නවා ෆිලොසොෆයිසින් යනවා මේ හිතන්න යනවා ඉතින් ඒකෙදි වෙන්නේ පඹ ගාලේ පැටුනවා වගේ හොයන්න බැරි වුණා ප්‍රත්‍යක්ෂයේද ප්‍රකල්පනද කියලා ඒක ඇත්තටම හොඳට මම දැක්කා මහසිසයිඩ් උත්සාහ කරලා තියෙනවා මේ දෙකම විපස්සනාම තමයි කියන්නේ ඒ වෙලාව ඇති වෙන චින්තාමය ඥාන විපස්සනාමයි ප්‍රත්‍යක්ෂ විපස්සනානෝ පිට පටලවෙන්නේ නැති වෙන සැකපහල නන්න පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂයට හේතු කරන්න කියනවා. ප්‍රකල්පන පැත්තට උඩගිනි දෙන්න යන්න හොඳ නැහැ. දීම තමයි ආනන්ද ස්වාමීන් බුදුදහස කියන්නේ ආනන්ද බය පරිසම්පත දැක්කයි කියලා කියන්නේ ඔබ හරියට දැකලා නැති ඉන්න. දැක්කනම් හැලෙනවා. අසසාරි අනුවක් නැති අනුරාග නැති බව ඉදිරියට යන්න ඕනේ නැහැ. දැන් එතන පිළිච්ච ගතිය එනවා. ඉදිරියට යන්න හදනවා කියන්නේ අසන්තුෂ්ට භාවය. නෑ. ඔව්. කර්මයක් යන්නත් බෑ. ඔව්. ඒක දිගටම ඉන්න පුළුවන්. සම්බදාවට ඉන්න පුළුවන්. ආනාපාන සතිය අපි ආරම්භ කරන්නේ නැවනම් ඒක අපි දිගටම දිගටම දිගටම ආරම්භ කරලා තවත් යන්න පුළුවන්. මේක කතරම් දිනවසක් ඒක තමයි contentment එක කියන්නේ. ඒක තමයි පිරිච්ච ගතිය කියන්නේ. ඒක තමයි සම්පත්‍ති කරගතිය කියන්නේ. මේ සම්පත්‍ති කරගතිය ධර්ම ත්‍රිතිය ලබන්නේ නැතුව නිවන දකින්න. තව ඉස්සරහට හොයනවා කියලා කියන්නේ මේක පහුරු ගන්නවා කියන එක නෙමෙයි. මේ සැකයක් නේ. එහෙම නැත්නම් දෙගිඩි හිතක් නේ. දෙගිඩි හිත කියන්නේ ඉවරණයක්. දැන් අපි මේ සංසාරේ ඌනතාවය නිසා නදුවන්නේ මේ මදි කියලානේ. අතින්දි తాවකාලික ඇතිපතියක් වෙනවා. ආනේ එතන පොඩ්ඩක් ඉසුබුලාපා. එතන ධම්මච්චය ලැබපන් ඊට පස්සේ උඩ බලතනේ මේ පැත්තට ගියා නම් හිතතාවය වෙනවා දැන් උඩට තියෙනවා යම් කිසි විදියෙ ලොකු සංජපාචිකල සාසනත් සම්පත්‍ති කර අවස්ථාවක් වෙනවා ඒක විස්තිකේ කියලා කියන්නේ හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියලා මුළු අත්දැකීම සම්පූර්ණ gediyak කිසි කෙනෙක් කරන දෙයක් නෙවෙයි අඩුවකුත් නෑ ඉන්නේ alienable unalloyed ඒක ඒක විශ්ීම පිළිගා ඇයිමෙන්ද හිත දෙන්නේ ආ මේක හොඳට පදන් වුණාට පස්සේ තමයි අපි නිර්ආමිෂ සැපය අඳුරගන්නේ එතකොට අවේදිත සුඛයත් ආමිෂ සුඛයත් දෙක අතර දෙපැත්ත පේනවා. මෙතන පදම් වෙන්නේ නැතුව මෙතන තහවුරු වෙන්නේ නැතුව තිතිය ලබන්නේ නැතුව අපිට කවදාකවත් අර අවේදිත සුඛයක් ගැන හීනකට හිතන්න බෑ. මොකද අපි ආපහු යන්න හදන්නේ ආමිතේ. ඒ නිසා කවදා හරි නිවන් ළඟින් ඉස්සරලා නිවනේ ලකුණු අත්දකින්න. පිළිච්ච ගතිය. සම්පත්‍ති කරගතිය. සම්පත්‍ති කරගතිය කියන්නේ ඉස්සරහක් නැහැ. That's it. වේදනිනු හරි. එතකොට පේන්න පටන් ගන්නවා මෙතන තමයි පොඩි කාලේ අපි හිටියේ. දැන් කිරුවේ ආපහු එතන ගියක මිලක ලැබපු දෙයක් නැහැ. පොඩි කාලේ අපි හිටියේ ලැබිච්ච දේ සතුට වෙලා දැන් ඉන්නවා. දැන් අපි ජීවත් වෙනවා. ජීවත් වෙන තටමනවා නෙවෙයි. ඔය අදන්නේ නැහැ. ඒකට අවදි නැහැ. එයා අවදි නැතික මෙතන තියෙන්නේ බුදි වෙන එක මෙතන බුදු වෙන එක ඒක ප්‍රබුද්ධ දෙක තියෙන බුදුරජාණන් කියනවා මේ සීහි නැති එක අත්දකින්න පුළුවන් සතිය දිනු කෙරුවොත් මැරෙන හැටි අත්දකින්න පුළුවන් නිින්ද යන හැටි අත්දකින්න පුළුවන් එතකොට තමයි ඔබට හිතේ අර මෙතෙක් අත්දකපු නැති අටකොට ඒ කියන්නේ අයිස්කුටේ යට හරිය නිදාන යටපැත්ත දකින්න පුළුවන් වෙන්නේ මුනිසු හිතුවා ඉස්සලා මේක මිනිසෙකුට කරන්න බෑ කියලා. මෙතනින් මෙහාට යන්න බෑ කියලා. නැන්සේ හරිය පරිශීලනය කරලා කෙරුවේ මොකද්ද? ගියා අඩියටම ඇති කිව්වෙත් නෑ. තව ගොඩක් වැඩ තියෙනවා. මේත්ම දැයි මෙච්චර කර්මීසු මේක බෑ කියවන දෙයන්නාසේ වාර කියලා තිබ්බනේ. දැන් පුළුවන් අරමුණු අරමුණු කියන්නේ දෙයන්නාසේ අතහැරනවා නේ වෙලාවේ. ක්‍රියේට කෙනෙක් නෑනේ එතින්දී. දැන් මෞංකාරයක් නෑනේ. මෞංකාරයක් නේදොනේ පූර්ණ ජීවිතයක් තියෙනවා. එහෙනම් හැට ගන්න දිවස සාහිතද හම්බෙච්චාන් සැප කියලා නේ කිව්වේ දැන් මොකක්වත් නැති වෙච්ච වෙලාවේ සියල්ලෙන් ආඩි ගතියක් ලැබෙනවා. එතකොට අර මුළු ලෝකෙටම තියෙන මේ ආර්ථික විද්‍යාව පච වෙනවා. දේශපාලන විද්‍යාව බොරු. මොන සමාය කාටවත් ඕනේ මේකට. මම දැන් මෙතන මේ ස්වරාජ්‍ය පහල වෙලා තියෙන්නේ. මම සක්විතරදකමටත් වැඩිය හොඳයි. සක්විතරදකම මෙහෙම පිළිචික තියන්නේ නැහැ නේ කියලා ඒකට අවදි වෙන්න පුළුවන්. අවදි වෙනවා කියලා කියන්නේ සීසන් කරනවා. ඒක ඒක සිද්ධි කරනවා. ඒක මගේ ජීවිතේ මම ලබාගත්ත හොඳ මේ සංදිස්ථානයක්. හොඳ මේ කඩයිමක්. ඒක හරියට කියන්නේ තී පීනුන් තටාකේ බෝඩ් එකේ ඩයිවිං බෝඩ් එකේ කෙළවරට ගිහිල්ලා ඉන්නේ නැහැ. පිනුමක් ගාලා ඕන වතුරට පයින්න පුළුවන් නැත්නම් ගොඩට එන්න පුළුවන්. එතන නිකන් තෙපුල් වෙනවා. ආන් එතන ඉන්න කෙනා තමයි ඇත්තටම යෝගාවචරයා, විපස්සකයා, එහෙම නැත්නම් සත්පුරුෂයා, එහෙම නැත්නම් ශාක්‍ය පුත්‍රයා, එහෙම නැත්නම් ශාක්‍ය සිංහයා කියන නම් ඔක්කොම වටපදලා තියෙන්නේ ඔය අතරමැද ඉන්න කෙනා. පේන තියෙන ලෝකයට පේන තියෙන මිනිහා නිකන් මේ මේ හිස් කරලා තියෙනවා. මුංගනේ හිස් බව තමයි පිරිච්චකම කියන්නේ. පූර්ණ පිරිච්චකම තියෙන අරමුණු වලින් හිස් වෙලා හැබැයි සමාධියක් තියෙනවා. හැබැයි සතියක් තියෙනවා. හැබැයි ඒ තියෙන සතියේටවත් බැඳීමක් නැහැ. ඒක ධර්මතාවයක් මිසක මගේ නෙවෙයි. ඒක ඒ කවුරුහත් මේ පාරේ ගියොත් ඔතෙන් දෙනවා. ඒක මම උපයපොදයක් නෙවෙයි. කියලා ඒකේ තියෙන සීමාව කඩලා යනවා මේ. මම උඹ. හරි වැරදි මොකක්වත් නැහැ. ඉතින් ගියාට පස්සේ තේරෙනවා මේක අත්දකින්න නැති මිනිස්සු ඉස්සර. නමුත් අකුමුකෝම සැක කරා. කුලප්පු වුණා අපව දුවගෙන ආව කාමෙට. ගෞතම සිද්ධාර්ථ තාපසතුමා විතරක් මේ හොඳට තහවුරු කරගත්තා. තහවුරු කරන කිව්වා උඹලෝ කියන දේවත්වය උඹලෝ කියන මේ අනාලම්බිත తত্ত্বය සතියට తాවකාලිකව අල්ලතයි. අල්ලපු දවසේ මේක ස්ථිර කරගන්න ඕනෑ කියන හැඟීම පහළ වෙනවා. එතකන් ඇත්තටම නිවන අරමුණු වෙන්නේ නැහැ. අපි නිවන කියලා එතෙක් කල අරමුණු කරගෙන ඉන්නේ මොකද්දෝ අල්ලන්න පුළුවන් එකක්. අතන ගියාට පස්සේ පේනවා මේ ශූන්‍යත්වයේ තුල තමයි පූර්ණත්වය තියෙන්නේ. මෙතන මේ පිළිච්ච ගතිය තියෙන්නේ අරමුණ වලින් හිස් ගතිය. ඉතින් ඔක කියනකොට බුදුන්සේ වචන පාවිච්චි කරලා තියෙන හැටි సౌందර්යයි. තාර්කිකයි. විද්‍යානුකූලයි. ප්‍රායෝගිකයි. හැබැයි විප්ලවයි. තියෙන තියෙන සම්මුතිය කඩලා යන විදිහ තමයි කියලා දෙන්නේ. ඉතින් තන්නේ විනියෙක්. දොස්තරලා ඉතින් මේකේ අරමුණු ගෙවිලා නම් මෙහෙම දෙනයි දිමන්ස් සම්මාපෝතේ මොකද? මේ මේ ඒක ඒක අපිට මේ දැන් මේ ඉන தත්ත්වයටදී අපිට හිතා ගන්න අමාරුයි. අපිට කියන්නේ අපිට විශේෂීෂ්ඨ වෙන්නේ නැති දෙයක් වෙනවයි කියලා. නමුත් අනුසයක් කියන එකක් දැන් මුතුරෙන් මේකෙත් කියනවා අනුසයක් අපි දන්නේ නැති උනාට දැන් කාපට් එකේ යට තියෙනවා. එහෙමයි ඒක මහරත්නේ අරමුණු ගෙවෙනතන පළ ගෙවීමේ සත්‍යයට හේතු ටික තියෙනවා. ඒ කියන්නේ දැන් පළත් වෙනව ඇති යම් යම් දේවල් එනව ඇති අපේ සංවේදීතාවයේ මදි එක අල්ලන්නේ. යම් කෙනෙක් සීල ඇතු වෙනවා කියන්නේ කිසිම අරමුණක් යන්නේ අපි තනාගත අරමුණක් නැහැ. පෙර භවයකවත් නැහැ. ඒක ප්‍රතිසන්දියක් ගන්න පුළුවන් ශක්තියක නෙමෙයි ආදැන්නේ. නමුත් එයා මැරෙන්නේ ඉස්සෙල්ලා අපිට පෙරුණාට එයා සිහි නැහැ කියලා. එයාගේ මනස අවදිමත් වෙලා යම් අරමුණක් අරගෙන තමයි චුත වෙන්නේ. එහෙම නැත්නම් එයා rahat වෙන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් ඇසිජයක ගහගෙන rahat වෙන්න. නෑ ඒක වෙල්ල කපන්න කියන ඇනස්තීසියා එක ගහලා තියෙන්නේ දැන්. පැය 8ක් හිටියාම. උදේ ඉන්ජෙක්ෂන් එක ගෑවේ පන්දේ 6ට මට සිහියා. කපලා කොටලා ගෙනත් දාලා කරන මම දන්නේ නෑ. හැබැයි අර මිනිස්සු කියනවා පැය දෙකෙන් මාව සිහි කරලා ගෙනත් දැම්මලු මම දන්නේ නෑ. නමුත් මම අපරාජ අර සිය ගත් එක කවුද කියලා අල්ලගන්න පුළුවන් මට ඕක අල්ලගන්න. එතනම විවර කෙරුවා නම් ඔය 80ෙන් භවංගේ මැරෙන්න බෑ. මං කියන ආයතේ ඔය කියන මුළු ධර්මයේ පිළිගන්නව මෙතෙන් නෙමෙයි. මැරුණෙත් නෑ. සීයාව. සීයාවට පස්සේ අර පරණ මතකයේ ආපහු ගණ්ඩ අර අතරමැද සම්බන්ධයක් තියෙන්න eBay. ඒ බවංගෙන් මතු කරලා දෙන්න. බවංගෙ ඕනේ. අපි බවංගෙන් අපි අනුසේගම් කොහොමවත් ආරම්භණයක් එන්න eBay පෙර භවයක හෝ බං හෝ දැන් තියෙන වේදනාවක් හෝ සංකල්පනාවක් එන්න ඕනේ. ඒක තමයි. දැන් මේ ප්‍රශ්නෙට බලපාන්නේ ඒක ඊගාවට එන අරමුණ අර පරණ පුරුමේ නියගෙම රුචි අරුචි ගන්න දතේ අර්ථකථනයක් දෙන්න නම් යට මෙමරි කාඩ් එක යන්න eBay. මෙමරි කාඩ් එක තමයි බලන්නේ. උපත්තියයි බලංගේ සිටිය එකක්නේ. නමුත් බලංගේ කියන කතාව මම මම ඇනලයිස් කරන්න යන්නේ නැහැ. මොකද බලංගේ කියන එකක් ඔය ත්‍රිපිටකේ නෑ. නමුත් විඥාන ස්රෝතය කියලා එකක් තියෙනවා. ත්‍රිපිටකේ නැති වුණා. දැන් අපි සිහිය නැති වෙලා නැගිටින්නේ අලුත් නිය. නෑනේ. මේ චිත්ත ප්‍රවාහයම තියෙනවා. ඒකට අනුශය කියලා. ඒ ඒ කර්ම ශක්තියම තියෙනවා. ඒ තියෙන එක තමයි අපි ගන්නෙ. ඒක නිකන් නෙමෙයි සිතුවිල්ලක්. සිතුවිල්ලම මේවා වෙවි යන්නේ එකක් නෙමෙයි. ඒකට ඇත්තටම අපිට කියන්න බෑ ඒක චිත්ත ඔය 52ක් චිත්ත වලට වැටෙනවාද කියලා. නමුත් හිතේ ස්වභාවයක් තියෙනවා. ඊටාමත්ම දක්ෂකම නෙමෙයි එතෙන්දි මැරලා පිටතනකට නෙමෙයි ඌ 100ට පස්සේ පරණ එකම ඉන්නේ කොහොමද කියලා. මොනම චිත්තයක්වත් දෙපාරක් කියන්නේ නැහැ කි ඉවරලා අනිකක් කියන්නේ. ඒ එන එකට සාපේක්ෂව අර කිදින ගතුගුණ මේකට ගන්න. ඒකමයි චුති වෙන්නේ. නමුත් චුති වුණොත් ඒකෙන් යා උපත්තියම චුති වෙන්නේ එහෙනම් කොටියට ගලක්ම මිනිහෙක් වෙන්නේ. ඇයි යා කොටිය කොටි ආත්මෙන් යන්නේ ඒකෙන්. ඒක ඉස්සෙල්ලා එන චිත්ත අවසාන චිත්ත විදියට එයා අරමුණක් ගත යුතුමයි ඒ නිසා තෑගලා මැරෙනවා පොඩක් කියලා ඉඳලා මැරෙන්නේ කවදාවත් නිකන් මැරෙන්නේ ඒක හරි ඒක ඒක පිළිබඳව ඇත්තටම ඒක චිත්ත නියාමයක් වැඩ කරන්නේ නමුත් ඒකෙම අනිත් පැත්ත ගන්න පුළුවන් අපි සම්පූර්ණ භාවනාංගිල සම්පූර්ණ අරමුණු කපුවා කියලා අපි හිතමු නැත්නම් සීන් නැති උනායි කියලා ඒක නින්දකට යන කියලා ඊට පස්සේ නැගිටින වෙලාව එනවනේ අපි. මැරෙනව නෙවෙයි. නැගිටින වෙලාවේ නැවත සක්කාය දිට්ඨිය සකස් වෙන හැටි බලනකොට ඒකදි පැහැදිලිවම පේනවා සක්කාය දිට්ඨිය නැති වෙලා තිබෙන මනුෂයා නැවති වෙන්න මොකද සද්දයක් හරි ගන්ධයක් හරි රසයක් අරමුණක් එන. ඒ අරමුණ අපි පරණ පුරුදු මචමතාන්තල අනුවටම අපි අර්ථකථනේ දීමෙන්නේ අපි මම ඇති කරගෙන නැගෙන්නේ. ඒක ඉබේ වෙන දෙයක්. ඔව්. ඒක නිසා භාවනාවෙන් නැගිටිනකොටත් ක්ලාන්ත වෙලා නැගිටිනකොටත් සිහියෙන් නැගිනකොට හැම වෙලාවෙම අපි දන්නවනම් අපි සක්කාය දිට්ඨිය පූර්ණ වශයෙන් නැතුණත් ඒ නිින්ද වෙලාවේදී සක්කාය දිට්ඨිය හෙම්බත් වෙලා තිබුණානේ. එතන නිදි ක්ලාන්ත වෙලාවේදී භාවනාවේ එතන ඉල්ල තිබුණානේ. ඉතින් ආපහු දැන් එනකොට අරමුණක් එනවා ඒක බාහිර දෙයක්. ආපු අරමුණට අපි පුරුදු රුචි අරුචිකම් අනුව අපි අර්ථකථනය දීමෙන් ආ මම යා මතුවෙනවානේ. ඒකයි කියන්නේ සති සම්පජානිය පුරුදු කළ යුතුයි සති සම්පජානියෙන් ගත්තා නම් මොහයක් නෑ. එහෙනම් චුතුණා නරකතනකට යන්නේ. ඊට වැඩිය මොහයක් නැතුණත් මැරෙලා නැතුණත් අලුතෙන් උපදිනකොට ඒකට අවදි වුණාට මිනිහට අලුත් වෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් අලුතෙන් අල්ලගන්නේ කවුරුත් දීපේ ගන්නෙ. ඉතින් සරුවචනාංශිකේ පුංචි මජ්ජේ සූත්‍රයේ මෙතන පොඩි මේ ඉංගියක් දෙනවා. උඹට Nirodhe දකින්න ඕනේ නම් බලන්න ඕනේ උච්චුතිය උප්පත්තිය. උප්පත්තිය බැලුව පමණක් Nirodhe දකින්න පුළුවන්. දැන් මේ අපි ගත්ත නිදර්ශනයේ අපි දැන් Nirodha වෙලා ඉවරයි. අපි ගංගෙල සී නැති වෙලා. අපි නැත්තම් භාවනා කියලා බින්දුවට බහැර නැත්තම් නිින්ද ගිහිල්ලා. ඉතින් ඒ වෙලාවදී අපිට කල්පනා කරන්න බෑ මොකද බීවට පස්සේ මිනිහට බණ කියලා වැඩන්නේ. අපිට තියෙන ඊට පස්සේ නැගිටිනකොට හිතන්න ඕනේ ආයේ තොරණ ගැහුවා. නැගිටින්න නැති වෙන වෙලාවේ සීයේ භාවනා නැත්පත් වෙලා නැගිටින නැගිටින වෙලාවේ ක්ලාන්තය කරලා නැගිටින නැගිටින වෙලාවේ අපිට අදිෂ්ඨාන අනේ මට මේක සතියෙන් ඉඳ ලැබේවා කියලා නිින්දෙන් අවදිනකොට සතියට ගත්තොත් අපිට තීරණ පටන් අර ගන්නවා එතෙන්දී අපේ උර චක්‍රමාලාව ආයේ දාන්නේ කවුරුත් නෙවෙයිනේ අන්න ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා හිත අවදීවීම සහ ඇසරීම කියන දෙකත් කඩලා මෙනෙහි කරන්න කියලා පුළුවන්. එතකොට තේනවා මේකම තමයි නැති වෙගෙන යනකොට සිද්ධ වෙන්නේ. මේ අර ඇති වෙනකොට තියෙන එක. ඒකේ මජ්ජේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා ඇතිවීම දැකීමට අපි කැමතියි. අපි ක්‍රමේ හැදිලා තියෙන්නේ සක්කායදිට ඇති වෙනවා දකින්න. ඒකම පෙන්නපන්. බින්දුවේ ඉඳලා නගින හැටි. උඹට දවසේ ඒක deconstruction deconstruction කරන්න කියනවා. අනිත් පැත්ත තමයි තියෙන දැනලා නැති වෙන තම බලන ධෛර්යයක් එතකොට දෙනවා. කරගෙන කරගෙන යනකොට මේක වැඩි වෙන්න වැඩි වෙන්න නින්දෙදී පවා දැන් ඇති වෙන්න හදන්නේ. දැන් අවදි වෙන්න හදන්නේ කියන මායාව ඡායාව එන තැන දකින්නයි කියන්නේ හොඳ යෝනිසෝමනසිකාරයක්. එතකොට එකිනෙකට එකිනෙකට ප්‍රතිඋත්පන්නයි. එනිසා නිතරම සීහ නැති වෙන්න ඕන නිතරම සීහ වෙන්න. නිතරම අරමුණ නැති වෙන්න ඕන නිතරම අරමුණ නැති කරන්න. නිතරම නිදා ගන්න ඕන නිතරම අවදි වෙන්න. හැම අවස්ථාවකම වෙනකට වැඩිය පුංචක්. සංවේදී වුණොත් බුදුහාමුදුරුවෝ කියනවා නිරෝධ පැත්ත උඹ ඉස්සර කරන්න යන්න එපා. එතකොට ඒක නිකන් නාස්තිකයි. උප්පත්ති පැත්ත බලපන්. අපව සීයේ එනකොට අවදි වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ බලනකොට ඒ අරමුණ ඇතුළේ අරමුණේ එක නෙවෙයි. කාමයේ ඉඳලා ද්වේෂයට යනකොට කාමයේ ඉඳලා අපි ද්වේෂයට යනකොට toy සෙල්ලම වෙනවා. කාමයේ ගෙවුනට වම අතහැරලා දකුණට යනකොට දකුණේ ඉඳලා වමට යනකොට නැත්නම් එක ඉරියව්වකින් හරියට යන සම්පූර්ණ කපහැරීමක් නැති වුණත් අරමුණෙන් අරමුණට ඉරියාපත මාරුවක් වෙන හැම වෙලාවෙදීම ඔගේ මයික්‍රෝ ලෙවල් එක තියෙනවා. ඉතින් ඒක නිකන් අන්තිමට සොයා බැලීමේ පරිශන තෘෂ්ණාවක් එනවා. මේ හැම වෙලාවකම හැකි වෙලාවක සුළුවාන්තරම් මයික්‍රොස්කෝප් එක දාගෙන කොහොමද රාගෙ මතුවෙන්නේ? ද්වේෂෙ මතුවෙන්නේ? ආශ්වාසෙ මතුවෙන්නේ? ප්‍රශ්වාසෙ මතුවෙන්නේ කියන පැත්ත. එච්චර බුදුහාම කියන ඒ ටික උඹ කරලා දෙනවා. ඒ ටික මම ඔබට සහතික වෙනවා. Nirodhe සාතික කරන්න උප්පට්ටි බලපන්. උප්පට්ටි වෙනවා අපේ හිත කැමති. ඒක මංගලයි. Nirodhe දුර්මංගලයි. නමුත් උප්පට්ටි බලනකොට පේන්නේ ගෙවීම දැකීමේ දක්ෂකමක් ඇති වෙනවා. ඉතින් මේක තමයි බුදුජානනාංශික තියෙන මේ මේ මේ මේ වශය මායාව. එහෙම නැත්නම් යතුරු නැත්නම් රහස. නිසා හැම දෙයක්ම ඇති වෙන්නේ නැති වෙන යන ලෝකෙ අපිට ඇති වෙන්න පරිශන කරතයි. ඇති වෙන හැම වෙලාවෙදීම ගෙවිච්ච එක ගැන බලන්න එපා. අතු නැති වෙන බල බල බල බල බල ඉන්නකොට අන්තිමට ඒ මාර්ගෙම ගෙවීම නොතකින්න බැරි ගැටතරපත් වෙනවා. එහෙනම් අපි සතිವಾರේ සමාප්ත කරනවා.